මෙම භාවනා වැඩසටහන පුකුණු විට ශ්‍රී විනයාලංකාරාරාම වාසී හොරණ සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පඩේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2011 කැනඩාවේ කැල්ගරි නුවර ඒහිපස්කෝ භාවනා මධ්‍යස්ථානයේදී සිදු කරන ලද ධර්ම දේශනා මාලාව ඇසුරින් සකස් කරන ලද්දේ.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 ඉතින් මේ දින පහ ඇතුළත භාවනාවට ප්‍රවේශ වෙන්නට තමන්ට තනියම භාවනාව කරගෙන යන්නට අවශ්‍ය මූලික දැනුම මඟ පෙන්වීම ලබා දෙන්නට අපි උත්සාහ කරමු. ඒ දින පහෙන් ඉදිරි දින හතර සතර සතිපට්ඨානය කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ අනුපස්සන හතර හැකිතාක් දුරට පැහැදිලි කර දෙන්නට අපි කාලය යොමු කරන්න වැය කරන්නේ. අද මේ ආරම්භක දිනෙහි භාවනාව කියන්නේ කුමක්ද? ඒකට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ඒකට ප්‍රවේශ වීම සඳහා අපේ අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියන මේ මූලික පසුබිම පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කර දෙන්නටයි උත්සාහවත් වෙන්නේ. ඉතින් මේක දේශනයක් හැටියට ආරම්භ කළාට සාකච්ඡාවත් සමගම කරගෙන ගියොත් වඩා ඵලදායකයි කියලා මම හිතන්නේ. ඒ මොකද අපි භාවනා කරන්නට ආරම්භ කරනකොට තමන් සතුව දැනට තියෙන දැනුම ඒ පිළිබඳව තමන්ගේ වැටහීම තමන්ගේ පළපුරුද්ද අනුව තමයි එතනින් ඉදිරියට යන්නට අවස්ථාව සලසා ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපත්ති ක්‍රමය හඳුන්වනවා අනුපූර්ව ප්‍රතිපදාව. එහෙම නැත්නම් අනුපූර්ව ශික්ෂාව. අනුපූර්ව ප්‍රතිපදාවයි කියලා කියන්නේ අනුපිළිවෙලින් ඉදිරියට යන ගමනකුයි තියෙන්නේ. ඒකට අනිත් කෙනා පටන් ගන්න තැනින් නෙවෙයි අපි පටන් ගන්න අපි ඉන්න තැන. අපි ඉන්නේ කොතනද? එතන ඉඳන් තමයි අපි ගමන ආරම්භ එතකොට එහෙම නැතුව අනිත් කෙනා ඉන්න තැනින් අපි ගමන ආරම්භ කරන්න හැදුවට ඒක වෙහෙසක් පටලැවිල්ලක් විතරයි. එහෙම කරන්නට බෑ. එහෙම නේ. අපි යම් ගමනක් යන්නට ආරම්භ කරනවා නම් අපි ඉන්න තැන ඉඳලා යන්න නැත්නම් අනිත් කෙනා අපි හිතමු ටොරොන්ටෝ වල ඉඳලා ගමන ආරම්භ කරනවා නම් අපි ඉන්නේ කැල්ගරි වල නම් එතකොට අපිට ටොරොන්ටෝ වල ඉඳලා ගමන ආරම්භ කරන්නට බෑ. අපි කැල්ගරි වල ඉඳලා ටොරොන්ටෝ වලට ගිහිල්ලා වුණ එතන ඉඳලා ඒ ඉදිරි ටික යන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ විදිහට අපි ඉන්නේ කොතනද කියලා ඉස්සරලා හරියට හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඊට පස්සේ එතන ඉඳලා අපි ඉදිරියට යන්න ඕන. එතකොට සමහරට අනිත් අය ආවට වඩා අපි ඉස්සරහට ගිහින් තියෙන්නට පුළුවන්. එහෙමනම් ආයේ ඒගොල්ලෝ ඉන්න තැනට අපි යන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපි පහු කරගෙන සෑහෙන දුරක් ගිහිල්ලා තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි කලබල වෙන්න ඕනෙත් නෑ. අපිත් එතන පහු කරගෙන තමයි යන්නේ. හැබැයි වඩා වැදගත් වෙන්නේ කොතනද ඉන්නේ ඒ ගමන් මඟ මොකක්ද කියන කරුණු හඳුනාගෙන වීරෙන් උත්සාහයෙන් එහි ක්‍රියාත්මක වීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා භාවනා කරනවා කියන මේ කරුණෙහිදී මේ කියපු කාරණා ටික එහෙම නැත්නම් මේ අනුපූර්ව ප්‍රතිපදාව ඉතා වැදගත් වෙනවා ප්‍රධාන වශයෙන් අපි ඒක අවධාරණය කරගන්නට ඕන අපි මේ යන ගමන අනුපිළිවෙලින් යන ගමනක් කියන බව. මූලිකවම අපි තේරුම් ගන්නට ඕන භාවනා කියලා කියන්නේ මොකක්ද? කොමකටද භාවනා කියලා කියන්නේ? දැන් මේකෙන් මම අදහස් කරන්නේ පින්නතුන් කවදාවත් භාවනා කරලා නැහැ කියන එක නෙමෙයි. දැන් මෙතනට සම්බන්ධ වෙන්නේ භාවනාව පිළිබඳව යම් වැටහීමක් ඇති පිරිසක්. ඒ වගේම යම් ගැටහීමක් නැති පිරිසක් ඉන්නට පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙන හැටියට ඊටාම මූලික අවස්ථාවේ ඉඳලා තමයි මේ කරුණු ටික පැහැදිලි කර දෙන්නට මම උත්සාහ කරන්නේ. එතකොට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ භාවනා කියලා කියන්නේ මොකක්ද? මොකක්ද භාවනා කියලා කියන්නේ? දන්නා අය කියන්නේ එතකොට අනිත් අයටත් දැනගන්නට පුළුවන් ඒ වගේම වැරදුනාට කමක් නැහැ. දැන් අපි මේ සූදානම් වෙන්නේ ඉගෙන ගන්නටයි, දැනගන්නටයි. ඒ නිසා වැරදුනාට, පැටලුනාට ඒ ගැන බය වෙන්නට එපා. Tamanට හැඟෙන දේ. භාවනාව කියන්නේ මොකක්ද? ඒ ගැන මට මොකක්ද හිතෙන්නේ? ඒක කියන්නේ එතකොට අපි ඒකත් එක්කලා සාකච්ඡා කරමින් ඉදිරියට යන්න පුළුවන්. පාඩියේ කියන වඩන් වඩනවා කියන. ඔව්. වඩනවා. මොනවද වඩන්නේ? සිත එකඟ කරගන්න. ඔව් සිත එකඟ කිරීම භාවනාව. ඊළඟට දැන් අපේ මේ මහත්මයා කිව්වා වඩනවා. වඩන්ත කියන්නේ වඩනවා. මොකක්ද වඩන්නේ? ඇත්තටම සෝමනස් මේ අපි උත්සාහ කරන්න ඕනේ අතීතය බැරිච්ච අතීතය ඉස්සරහට යන අනාගතය අමතක කරලා මේ මොහොතේ විතරක් ඉන්න උත්සාහ කරන්න ඕනේ ඒ ඒක අපිට භාවනාවෙන් පටන් අරගෙන අපේ එදිනෙදා ජීවිතේට ගෙනියන්න. ගෙනියන්න ඕන. එතකොට භාවනාව හැටියට අපි ඉබඳු කටයුත්තක් කරන්නට උත්සාහ කරනවා. දැන් එතුමිය කියන්නේ අතීතය ගැන නොසිතා, අනාගතය ගැන නොසිතා වර්තමානයේ තුල ජීවත් වෙන්න උත්සාහ කළ යුතුයි. දැන් මේ සියලු කරුණු මම අහන්නේ අපිට මේ හැම එකක්ම වැදගත් වෙනවා භාවනාව පිළිබඳ ඉස්සරහට යද්දී මේ හැම කාරණයකින්ම අපිට ගත යුතු දේවල් තියෙනවා. හැම කාරණයකම යම්කිසි ගැටලු සහගත තැන් තියෙනවා. ඒව අපි හඳුනාගෙන ඉස්සරහට යන්නට ඕන. දැන් ඒ කියපු කාරණේ හරි. නමුත් ඒකෙත් අපි සංශෝධනය කරගත යුතු තැන් තියෙනවා. ඒතර මෙතුමා කිව්වා භාවනාව කියන්නේ සිත එකඟ කර ගැනීම. ඒක හරි. ඒකෙත් සංශෝධනය කරගත යුතු තැන් තියෙනවා. එතකොට මෙතුමා කිව්වා භාවනාව කියන්නේ වඩනවා. එතකොට මම හද වඩන්නේ. ඔව් මොනවද වදන්නේ? ඒ කියන්නේ මේ සිත මේ වෙලාව මේ මොහොතේ තියාගෙන හිටියා අපේ සිත යන්න බෑ ද්වේෂ රාගේ ද්වේෂේ මෝහේ කියන තුනෙන්ම වෙන් වෙච්ච සිතක් තියාගන්න ඕනේ. අපි ඒකට මොකද කරන්න අපි අපි වැඩක් නොකර ඒ කියන්නේ වෙන දේවල් වලට හිත යොදවද අපිට කරන්න පුළුවන් අපේ උස්ම ඉහළ පහළ ගන්නකොට ඒ වෙලාවේ කිසිම රාගයක් නැහැ, කිසිම ද්වේෂයක් නැහැ, කිසිම මෝහයක් නැහැ. ඒක නිකම්ම වෙන දෙයක්. මෙච්චර කාලයක් අපි කවදාකවත් ඒක ගැන හිතුවේ නැහැ. නමුත් අපි නිකම් වෙන දෙයක් ගැන අපේ හිත, ඒ කියන්නේ නාම ධාතුව සහ රූප ධාතුව දෙක අපි එකක් විදිහට තමයි අත්‍තරම දැනගෙන හිටියේ. නමුත් ඒක අපි දෙකට කඩලා වෙන වෙනම වෙන වෙනම බලන්නට උත්සාහ කරනවා. ඔව්. එතකොට තුමී යම් ප්‍රමාණයකින් තමන්ගේ අත්දැකීමත් එක්කලා ඒ කාරණේ පැහැදිලි කරනවා. එතකොට ඔබතුමා වඩනවා කියන එකෙන් අදහස් කළේ ඔව් මොකක්ද? අපි කොමක්ද මේ වඩන්නට උත්සාහ කරන්නේ? අපේ ගතද අපේ සිතද? ඔව් අපේ සිතයි වඩන්නට උත්සාහ කරන්නේ. හැබැයි එතනදී අපිට ගත පිළිබඳව අමතක කරන්න පුළුවන්. එක්තරා කාලයක් මමත් හිතාගෙන හිටියේ අපිට පුහුණු කරන්න තියෙන හිතනේ. ඒ නිසා මම කය ගැන අමතක කරලා හිත පුහුණු කරන්න උත්සාහ කළා. එතනදී බරපතල අර්බුදයකටපත් වුණා. ඊට පස්සේ තමයි මමත් තේරුම් ගත්තේ ඇත්තටම මේක කය අමතක කරලා යන්න පුළුවන් ගමනක් නෙමේ. නාම රූප ඕනෝන්ට ප්‍රත්‍ය වෙලයි පවතින්නේ. බද්ධ වෙලයි පවතින්නේ. එකක් අමතක කරලා අනෙක පුහුණු කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි වඩන්නේ මෙතන සිත තමයි. නමුත් අපිට කය පිළිබඳව යම් වැටහීමක් තියෙන්නට ඕනේ. ආදරණීය අවසරයි. මම ඒක හරියට මම කියන්න තේරෙන්නේ නැහැ මේ to cultivate awareness කියලා කියනකොට සිංහලෙන් කොහොමද ආනන්දේට කියන්නේ? ඒ කියන්නේ තමන්ගේ සිහිය වඩවන්න. සිහිය වඩවන්න. ඒතර සිහිය දියුණු කරන්න. සිහිය ප්‍රගුණ කරන්න. එතකොට ඔව් එතකොට දැන් ඔව් දැන් සිහිය වැඩවන්නට තමයි අපි මෙතනදී උත්සාහවත් වෙන්නේ ප්‍රධාන වශයෙන් අපි උත්සාහවත් වෙන්නේ සිහිය වැඩවන්න. තව කියන අදහස් තම තමන් හැම කෙනාටම හිතනවා කියන්නේ. අපිට අපිට හැම එකක්ම වැදගත් වෙනවා මේ කතාවයි. තව සිතේ කාරණාවකට සිතේ කාරණාවක පවත්වා ගැනීම. තව පොඩි වෙන භාවනාව. සිත දියුණු කිරීම වඩවනවා කියන එකනොත් ඒ වගේ අදහසක් කරන සිත දියුණු කිරීම. ඔව් සිත දියුණු කරන්න අපි මේ උත්සාහ කරන්නේ සිත සහ සිතුවිලි දියුණු කරන්න වඩවන්න. කය ගැන අමතක කරන්න එපා කියලා නමුත් කයට දෙන්නත් නැතුව කය ඒ කියන්නේ ඉලෙක් කරන්නේත් නැතුව තාමත්ම පෝෂණය කරන්නේත් නැතුව නැදහ ප්‍රමාණී තියාගෙන යන්න ඕනේ මොකද කයේ සෞඛ්‍ය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි අපට භාවනාව කිරීම. ඒ කියන්නේ මිනිමම් මූලික අවශ්‍යතා මූලික අවශ්‍යතාවය පමණයි කයට දෙන්න ඕනේ ඒක දුන්නොත් සිත දියුණු කරන්න පහසුයි. ඔව් ඔව්. ඒ ඒ කියපු කාරණත් හරි තවත් අපිට ඉදිරියට යද්දී කයේ වැදගත්කම් මේ පැතිවලින් පෙනෙන්නට ගන්නවා අපි ඒ පිළිබඳව ඉදිරියට කතා බහ කරනවා. තාමකද භාවනාව ගැන හිතන්නේ ස්ට්‍රෙස් එක මේ ආතතිය කියන එක අඩු කරගන්න ආතතිය අඩු කරගන්න අපිට භාවනාව පුහුණු කරන්න පුළුවන්. අතන භාවනා කියන්නේ මොකද්ද? භාවනා කරනවා කියන එක ගැන අපිට මොකද හිතෙන්නේ? භාවනා කරනවා කියන්නේ මොකක් කරනවා? මොකක්ද හිතන දෙයක් හිතන දෙයක් කියන්නේ සංශෝධනය කරන්න ඕනේ. අපි දෙවන සංශෝධනය කරනවා. ඒවා අඩුපාඩු තිබුණයි කියලා වැරදුණයි කියලා පැටලුණයි කියලා එහෙම නෑ. ඒකයි මම කියන්නේ. තමන් ඉන්න තැන කොතනද ඒ ටික ඒ ටික අපි එළියට ගන්න. එළියට අරගෙන ඊට පස්සේ ඒ ටික සංශෝධනය කරන ඉස්සරහට යනවා. නූපන් අකුසල ඔව් නූපන් අකුසල් නූපදවන එක. ඒක කර්ම හතරක් තියෙනවනේ නේද? එතකොට ඔව් වීර්ය. එතකොට උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපන් කුසල් උපදවීම, උපන් කුසල් දියුණු කිරීම. ඔව් ඒක භාවනාව. තව මම මම දැන් මෙතන කියන න්‍යායට අනුව මේ වාඩි වෙලා මුළු කයම මේ සිහියට නංග වෙන පස්සේ කය එක එක ස්ථානයකට ළමංගේ සිත යොදා ගන්න. ආ. ඒ කියන්නේ නාසිකාග්‍රේට. එතකොට ඒක කය වෙනවා. කායાનුපස්සනාව. ආ. ඒ විදිහට ඒ වගේ අරමුණක් අරගෙන අරගෙන ඒත් එක්කලා මනස පවත්වා. ආ. සංසාරවර්ධනය කියලා යමක් දිහා විශේෂයෙන් බලන එක. ඔව් සිත සමතේකටපත් කරලා ඒ කියන්නේ සංහිඳවලා යමක් දැස විශේෂයෙන් බැලීම. ඔව්. ප්‍රඥාවර්ධනය. ප්‍රඥාව වර්ධනය කිරීම. ඔව්. කියන්නේ අපේ ద్వාර හයක් තියෙනවා. ద్వාර හය න ඒ කියන්නේ විතරන්නේ හනවා. අපිට අපිට අපිට වෙන්නේ නැහැ විඥාන වල ඇති වෙන්නේ නැහැ. චක්කු විඥානය, සෝත විඥානය ඒවා එන්නේ නැහැ. අපිට ඒ වෙලාවේ අපි කන්සන්ට්‍රේට් කරනවා අපේ කය උස්ප ගන්න හැකි සහ පිට කරන විදිහ න්‍යාකරාම ඒ කියන්නේ ඒ චිත්තක්ෂණේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ කියන්නේ හොඳටම ඒ කියන්නේ අපි එක් කරමුණක් කරගෙන ඒකත් එක්ක සම්පූර්ණ සකරණම් කියන්නේ වැරදි කියන්නේ පව් වලින් වැළකී සිටින මොහොතක් ඇති වෙන ඒ වගේ මොහොතවල මොහොතවල එකතු කරලා එකතු කරලා අපි එක සරල ඒකාන්තයට යන්න පුළුවන් නම් අපි අන්තිමට ඉවර වෙන්නේ අපේ සිත විමුක්තිය. සමහර වෙලාවට සිතවිලි ගැන සැලකිලිමත් වීම ඒ කියන්නේ දැන් අපිට අපි හිතමු අපිට එනවා කියලා අකුසල සිතිවිල්ලක් උඩ අපිට පාටේ හිතෙනවා අපි මේක අකුසල සිතිවිල්ලක් අපිට ආවේ ඒක අපි යටපත් කරගන්න උත්සාහ කරනවා අකුසල සිතිවිල්ල කුසල සිතිවිල්ලක් ආවොත් අපි ඒක ඒක ගන්න බලන්නේ එතකොට අකුසල අපිට අකුසල සිතිවිල්ල ඇති නොවනවා කියන්න බෑනේ දැන් අපි පටන් ගන්න ඉන්න තැනින්නේ දැන් අපි අකුසල් සිතුවිලි නැති කරලා නෙමෙයි මෙතනට පටන් ගන්න. දැන් අකුසල් සිතුවිලිත් එක්කම දැන් මේ කුණු ගොඩේ ඉඳගෙනමයි දැන් මේ පටන් ගන්න. එතකොට මේ කුණු මතු වෙනවා විටින් විට. එතකොට අපිට ඒවා පිළිබඳව තේමක් කරන්නට වෙනවා. ඒ සඳහා අපිට ඒ අකුසලය ගැන සිහිය පිහිටවා ගන්නට වෙනවා. සිතුවිලි මොන වුණත් කවන්න අකුසල් හෝ කුසල් හෝ ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන සිහියෙන් සිහියෙන් අදහස් සිටේ. ඔව්. අදහස් සිටේ. මනාප මනාප දෙකෙන් තොරව. ඔව්. වැදගත්. වැදගත් වෙනවා. ඔව් තමයි. ඇයත් ඇයත් මොකද කියන්නේ කියපු අය <laughs> දැන් මම මෙහෙම කරන්නේ දැන් මට දේශනේ කරගෙන යන්න පුළුවන් එහෙම වුණත් අපට අහලා යමක් වටහා ගන්නත් පුළුවන් ඊට වඩා වටිනවා අර තමන්ගේ ඇතුලේ තියෙනව කලම්බල ඒ ටික එළියට අරගෙන ඒවා කපලා කොටලා ඒ තමන් තුළ තියෙන දේ හරියට හදා ගන්නවා දැන් මේ අපි කරන්න යන්නේ මේ කවුරු හරි කියන වැඩක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරපු දේ එකපාරට බුදුහාමුදුරෝ දේශනා කරපු හැටියෙන් අපිට කොතන දැන් බුදුහාමුදුරෝ දේශනා කරපු අපිට හොයාගන්න වෙන්නේ කාට හරි දේශනා කරපුවනේ. ඒතර ඒ කාට හරි දේශනා කරපු දේ මට හරියන්නේ කොහොමද කියලා දැන් මට කපලා කපලා හදාගන්න වෙනවා. ඒක සරියුත් හාමුදුරන්ට දේශනා කරපු හැටි මට හරියන්නේ නැහැ. ආනන්ද හාමුදුරන්ට දේශනා කරපු හැටි මට හරියන්නේ නැහැ. ඒතර සූත්‍රවල ආදි වශයෙන් අපිට හමු වෙන්නේ කාට හරි දේශනා කරපු දෙයක් නේ. ඒතකොට ඒ දේ කොහොමද මම ඉන්න තැනේ මට ගැළපෙන හැටියට මම පුහුණු කරන්නේ. එතනට අපි එන්න ඕන. ආවහම වුණා ඒ සිතිවිල්ල අපිට මොකක් අපි දැන් ඒක ඇනලයිස් කරන එක අපිට හිතෙනවා අපිට ආවෙ මේ විදිහේ සිතිවිල්ලක් අකුසල හරි කුසල හරි දෙකම නැති එකක් හරි අපි තුන්වෙනි ඒ වගේ එතකොට ඒ සිතිවිල්ල ඇවිල්ලා යනවා. ඒ කියන්නේ එතකොට එතන අපිට අනිත්‍යභාවයක් කියන්නේ මොකක් හරි නැතිවීමක් අපිට දැනෙනවා. ඒ කියන්නේ අපිට සමහරවිට අපිට පුදුක තියෙනවා මෙහිම මොකක් හරි සිතිලක් නේ ඒක ඒක ඒක ගැන හිතන්නේ ඊට පස්සේ කතා ආයිත් සිතිලක මේක අතාරින්න. කොහොමම අත්හැරීම පුරුදු වෙන්නේ ඒකෙන් ප්‍රඥාව වර්ධනය වෙනවා. ඔව්. ඒ විදිහේ අදහසකුත් මම දන්නේ. ඔව් ඔව්. ඒක හරියට. අරමුණට සිත දාලා ඉන්නකොට ඔව් පිටවක්ෂණුත් ඒක කිව්වා. පළවෙනි චිත්තක්ෂණේ දෙවෙනි චිත්තක්ෂණේ විදිහට ඔව් දැන් අපි තාම මේ කතා නොකරපු අය ගැන උත්සාහ කරනවා ඒක මම මෙච්චරයි කියන්නේ ඔව් මේ චිත්තක්ෂණ පළවෙනි දෙවෙනි තුන්වෙනි චිත්තක්ෂණේ කුසලුත් නැති අකුසලුත් නැති කෙලස් කපාහරින தත්ත්වයේ අදාංග නිවනක ඒ වෙලාවට පසු වෙන. ඒක දික් කරගන්න එකයි තියෙන්නේ. ඒක දිගට දිගට පවත්වා ගන්න. සිතගත දෙකම හික්මවීම. සිතගත දෙකම හික්මවීම. සිත එකාගුණක තබාගෙන සිතට එන සිතුවිලි ගැන මනා අවබෝධයකින් සිටීම සිත සිත සිතගත දෙකම පිළිබඳ අවධානය යොමු කරලා ඒ ගැන අවබෝධයෙන් සිටීම. හොඳයි දැන් ඔය ටික ඔක්කොම මම ඇහුවේ මතු කරන්න කියලා දැන් කියපු හැම එකක්ම හරි. ඒ කියපු හැම කාරණයක්ම හරි. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔක්කොම හරියන්නේ කොහොමද? ඒ ඔක්කොම හරියන්නේ දැන් අපි හිතමු අපි පොල් ගෙඩියක් කියන්නේ මොකක්ද කියලා අහන්න. ඒකට විචන කියනවා පොල් ගෙඩියක් කියලා කියන්නේ තාල වර්ගයේ ගහක ඵලයක්. කිව්වහම හරිද වැරදිද? හරි. පොල් ගෙඩියක් කියලා කියන්නේ කොහොම සහිත මෙල්ලක් ඇති ගෙඩියක්. හරිද වැරදිද? හරි. හොල්ගෙඩියක් කියලා කියන්නේ gediy ඇතුලේ වතුර තියෙන විදිහේ gediy. හරිද වැරදිද? හරි. හොල්ගෙඩියක් කියලා කියන්නේ පිටින් කට්ටක් තියෙන ඇතුලේ මද තියෙන gediy. හරිද වැරදිද? හරි. එතකොට දැන් මේ ඔක්කොම හරි. හැබැයි ඔය එකකින්වත් හොල්ගෙඩිය සම්පූර්ණයෙන් කියලා තියෙන නෑ. ඒ ටික ඔක්කොම එකතු කරගත්තාම ආන් ඒක තමයි හොල්ගෙඩිය කියන්නේ. ඒ වගේ අපි භාවනාව පිළිබඳව දැන් ඔය කියපු කරුණු හැම එකක්ම හරි. දැන් අපිට අපි දැන් මේ උත්සාහ කරන්නේ ඔය ටික ඔක්කොම බොරු කරගෙන පුනරුත්ථයකින් ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තහම භාවනාව කියන්නේ මොකක්ද කියලා සරල අදහසකට පැමිණෙන්නට. භාවනා කියන කියන වචනේ තේරුම අර මහත්මයා කිව්වා වගේ වඩනවා කියන එකයි ඒ pāli වචනේ තේරුම. භාවනා භාවේති භාවේති කියන්නේ පාලි වචනයක් ඒක තේරුම වඩනවා භාවනා කියලා කියන්නේ එහි නාම පදේ කියන්නේ වැඩිම මොනවා වැඩිමද සිත සහ සිතුවිලි අපට වඩන්නට පුළුවන් ඒ සිත සහ සිතුවිලි වඩනවට කියනවා භාවනා කියලා කයත් වඩන්නට පුළුවන් ඒකට කියනවා කාය භාවනා කියලා සිත වඩනවට කියනවා චිත්ත භාවනා කියලා කය වඩනවට කියනවා මොකක් කියලාද කාය භාවනා. සිත වදනට චිත්ත භාවනා. එතකොට කය වැඩනෙක් ගැන අපි දෙවෙනුව කතා කරමු. අපි දැන් ප්‍රධාන වශයෙන් අපි මේ භාවනාව හැටියට පුහුණු කරන්නේ සිත වැඩිම. සිත සහ සිතුවිලි. සිත ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් මූලික ශක්තියට අපි කියන සිතයි කියලා එහි තියෙන ගුණාංග වලට කියන සිතුවිලි කියලා. ඒක නැත්නම් අපේ අභිධර්මයේ වට කියන චෛතසික ධර්ම. කවුරුත් ඒ වචනේ අහලා ඇති චෛතසික ධර්ම. අපි සරල විදිහින් කියොත් සිතුවිලි. අපිට සිතක් තියෙනවා සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි කියන්නේ මොකක්ද? අර සිතෙහි තියෙන ගුණ. සිතෙහි තියෙන ගුණාංග. අපි හිතමු දැන් වායුව ගත්තන් පස්සේ ඒ වායුවේ සිසිලසක් තියෙන්න පුළුවන් උණුසුම තියෙන්න පුළුවන්. ඒක වායුවේ එක්තරා ගුණාංගයක්. ඒකේ වේගය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒ වායුවේ එක්තරා ගුණාංගයක්. ඒ වායුවේ වර්ණයක් තියෙන්න පුළුවන් අවර්ණ වෙන්න පුළුවන්. ඒක එක්තරා ගුණාංගයක්. ගන්ධයක් තියෙන්න පුළුවන් සුගන්ධයක් තියෙන්න. ඒක එක්තරා ගුණාංගයක්. මේ විදිහට ප්‍රධාන වශයෙන් වායුව කියන මූලික ශක්තිය ගත්තහම ඒකේ විවිධ ගුණ තියෙනවා. ඒ ගුණවුන් අපිට අඩු කරන්න පුළුවන්, ඕන වැඩි කරන්න පුළුවන්. වායුවේ වේගය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. වායුවේ සුගන්ධය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. වායුවේ උණුසුම අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න අන්න එහෙම මේ සිතේ තියෙන ගුණාංග ඕන්නම් අඩු කරන්න පුළුවන් ඕන්නම් වැඩි කරන්න පුළුවන් මේ භාවනා කියලා කියන්නේ සිතේ තියෙන ගුණාංග මූලික සිතේ ශක්තියත් වැඩි දියුණු කරනවාට කියනවා භාවනා කියලා ඊළඟට සිතේ ගුණාංග දෙවර්ගයක් තියෙනවා මොනවද දෙවර්ගය යහපත් සහ අයහපත් එහෙම නැත්නම් කුසල් සහ අකුසල් එහෙම නැත්නම් හොඳ සහ නරක ওই විදිහෙන් දෙකක් තියෙනවා. දැන් අපි අර වායුව ගැන කියනකොට කිව්වේ උණුසුම හෝ සීතල. එහෙම නැත්නම් සුගන්ධය හෝ දුර්ගන්ධය. ඒ වගේ හැමතිස්සම මේ සිතේ තියෙන දෙපැත්ත. එක්ක කුසල සිතුවිලි වෙන්න පුළුවන් නැත්නම් අකුසල සිතුවිලි වෙන්න පුළුවන්. රාගය වෙන්නත් පුළුවන් විතරාගී බව වෙන්න පුළුවන්. ද්වේෂය වෙන්නත් පුළුවන් මෛත්‍රිය වෙන්නත් පුළුවන්. කරුණාව කරුණාව වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් හිංසාකාරී බව වෙන්න පරිත්‍යාගය වෙන්නට පුළුවන් එහෙම නැත්නම් තෘෂ්ණාව වෙන්නට මෙන්න එක එක හොඳ පැත්ත වගේම නරක පැත්තක්. නරක පැත්ත වගේම හොඳ පැත්තක්. මේ දෙපැත්තම අපි හැම කෙනෙකුගේම ප්‍රත්‍යජන හැම කෙනෙකුගේම සිත්වල ওই දෙපැත්තේම ගුණාංග තියෙනවා. ওই දෙපැත්තම වඩන්න පුළුවන්. ওই දෙපැත්තම වඩනවට කියන්නේ භාවනා කියලා. හැබැයි කුසල් සිතුවිලි වඩනවට කියනවා කුසල භාවනා කියලා. අකුසල් සිතුවිලි වඩනවට කියනවා අකුසල භාවනා. ඒක අපිට එච්චර හුරු පුරුදු නෑ. හැබැයි ඒ වැඩේ පළපුරුදු. ඒක නම ගන්න හැබැයි නිරන්තරයෙන් කරලා තියෙනවා. අර නම ගන්න එක කරලා නෑ එච්චර. නම ගන්න එක කරන්න දන්නේ කරන්න දන්නේ සම්බන්ධවලා තියෙන්නේ. එතකොට නිරන්තරයෙන් අපි අකුසල් වඩනවා. ඒ කොහොමද? අපේ මනසේ පහළ වෙන රාගය අපි සරාගී අරමුණත් එක්ක නැවත නැවත අපි ප්‍රේමනාප ආකාරයෙන් සිතමින් සිතුවිලි ගොඩනගමින් ටික වෙලාවක නුන රාගය වර්ධනය වෙනවා පෙර තිබුණාට වැඩිය. ඒකට කියනවා භාවනාව. ඒ පෙර තිබුණාට වඩා ඒ ගුණාංගය උත්සන්න වෙලා වැඩි වෙලා. එතකොට තරහක් තව කෙනෙක් ගැන පොඩි අමනාපයක් ඇති වුනහම අපි ඒක නැවත නැවත නැවත නැවත වර්ධනය කරනවා. ඒ කොහොමද අපි හිතමු දැන් පිරිසක් ඉන්න තැනක දැන් මේ පන්සල එකතු වෙලා ඉන්නකොට මොකක් හරි පොඩි දුර්වලකමක් ගැන මතු කරලා නිකන් පොඩි වචනයක් කියන උපහාසාත්මකව. ඒතර කිව්වන් පස්සේ දැන් තවසලේ ඉන්නේ පිරිසත් එක්කලා ඉන්නේ. ඉතින් ඒ නිසා මෙතන ඒ ගැන මොකුත් කතා කරන්න බෑ. අපි ඒකට සබ්ද නැතුව hina වෙලා නිකන්. හැබැයි මගදී යනකොට කල්පනා කරන මොකක්ද අර කිව්වේ? අපි පොඩි අපනාපයක් මතුවෙනවා හිතේ. ඊට පස්සේ ආයේ දැන් වාහනේ අරගෙන යද්දි දැන් මේ මගදී කල්පනා වෙනවා. මේ මනුස්සයා මොකද මේ? එයාට මොකටද ඒක ඒක ඇති වැඩක් නැහැ. අනිත් එක මගේ පුද්ගලිකව කියනවා නම් කමන්නේ නැහැ. පිරිස ඉස්සරහම ඇහුවා. කොච්චර නිකන් පහත් වැඩක් දෙකලේ. ඒගොල්ලන්ට වැඩක් නැහැ අපේ ඒව මේව හොයන්න. බලන්න පන්සලට ආවත් නිකන් අනුන්ගේ උපදූපමනේ හොයන්න. ඔහොම කියන්නේ අපේ ඇත්තට ඇතට දැන් ඩ්‍රයිව් කරනවා. එතකොට දැන් වාහනේ අරගෙන යන ගමන් දැන් අපි මේක ගැන හිතනවා. එතන ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ දැන් කෑම කද්දී ආය කල්පනා කරනවා. ආය පොඩ්ඩක් හරියට වඩා හිතේ නවනාපේ වැඩි වෙනවා. පහවදාට උදේ අවදි වෙනකොට ආය මතක් වෙනවා. ආය තාටික වැඩි වෙනවා. මෙහෙම මෙහෙම කල්පනා කරලා ඊට පස්සේ රූපවාහිනිය බල බලා හිටිය මේක මතක් වුණොත් බලාගෙන ඉන්න රූපවාහිනිය දිහා හැබැයි ඇතුලෙන් වැඩෙන්න නොනවතින ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න ඒ විදිහට අපේ මනසේ නැවත නැවත ආරමුණ ගන්න ගන්න විවිධ පැති අපි කල්පනා කරලා අපේ මනසේ ඒ ආරම්භණයත් එක්කලා ඒ ගුණාංගේ වැඩෙන්න පටන් ගන්නවා. පහුවදා ආපහු පන්සලට එනවා. බණ අහන්නට. ආවන් පස්සේ අර තනත්තා මුණ ගැහෙනවා. දැන් වෙනදා බොහොම සතුටු සිතින් සහද සිතින් කතා කරලා ගියා. එදා අර කාරණේ කියනකොටත් hina වෙලා ගියා. හැබැයි පහුවදා වුණාම hina වෙන්න පුළුවන් තත්ත්වයක් අපිට නැහැ. දැන් මොකද වෙලා තින්නේ? පෙර නොතිබුණු ද්වේෂයක් දැන් මනසෙහි වැඩිලා. මේකට කියනවා අකුසල භාවනාව. ඔය ගැන හොඳට ගැඹුරට හිතලා බැලුවෙන් පස්සේ කුසල භාවනාව කරන හැටි අපිට ඉගෙන ගන්න. ඇයි? ඔය අකුසලයේ වඩවපු හැටියට ඔය කුසලයේ වඩවන්න. එහෙමනම් ඒක බෑ කියන්න බෑ. කරදරයි කියන්න බෑ. අපට වෙලාව නෑ කියන්න බෑ. දැන් අපට වෙලාව වෙන් කළාද වෙනවද? නෑ. මේ වාහනේ අරන් යන ගමන් කළේ. වක්කන ගමන් රූප වාහිනිය වලන ගමන් කළේ. එහෙනම් කුසල භාවනාව එහෙම බැරි වෙන්නේ කියන්නේ. එහෙනම් අපි මූලිකවම තේරුම් ගන්න ඕන මේ භාවනා කරනවා කියන එකට අහවල් තැනටම යන්න ඕන. එතකොට සද්ද බද්ද නවත්තන්න ඕන, වැඩ නවත්තන්න ඕන. එහෙම සම්මුතිය අපි මූලික වශයෙන් ඇති කරගන්නට ඕනේ නැහැ. අපිට ඒ ඔක්කොගෙම අයින් වෙලා කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් එහෙම බැරි වුණයි කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒවත් එක්කම අපිට මේ වැඩේ කරන්න පුළුවන්. මොකද අපේ මේ මනසේ ඇති වෙන මේ හැඟීම්, මේ සිතුවිලි අපි හඳුනාගෙන ඒවයි වඩවන්නේ. එතකොට ඒ අකුසලයේ එහෙම වඩවන්න පුළුවන් නම් කුසලයේ බැරි වෙන්න විදිහක් නැහැ. මොකද අකුසලයේ කියන්නේ කුසලයේ කියන්නේ මනසේ තියෙන ගුණාංග. එක් ගුණාංගයක් ඒ විදිහෙන් වැඩෙනවා නම් අනෙක් ගුණාංග එහෙම නොවැඩෙන්නට හේතුවක් නැහැ. එහෙනම් නොවැඩෙන්නේ අපි වඩන්නට උත්සාහ නොකරන නිසා සහ ඒ ගුණය මතු කරගන්නට අපට නොයටහෙන නිසා. එහෙනම් අපි භාවනාව හැටියට අපට ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ මේ කුසලය කොහොමද හඳුනාගෙන අවදි කරන්නේ? ඒ කුසලය හඳුනාගෙන අවදි කරද්දී අපට අකුසලය බාධා කරනවා. එහෙනම් අකුසලය කොහොමද හඳුනාගෙන බහැර කරන්නේ? එහෙනම් භාවනාවේදී විශේෂයෙන් කුසල භාවනාවේදී අපට ප්‍රධාන වශයෙන් වැඩ දෙකක් කරන්න තියෙනවා. මොනවද මේ වැඩ දෙක? අකුසලය හඳුනාගෙන බහැර කිරීමත් කුසලය හඳුනාගෙන නිසි තන නිසි විදිහට වර්ධනය කිරීම. ওই දෙක තමයි අපි භාවනාව හැටියට එහෙම නැත්නම් කුසල භාවනාව හැටියට පුහුණු එතකොට අකුසලය හඳුනාගෙන දැන් අර මම ඒකයි කිව්ව අර මුලින් කියපු උත්තර හැම එකක්ම හරි කියලා. දැන් මොන අර දීපේක උත්තරයකට තමයි අපි යන්නේ. මොකද්ද? නූපන්න කුසල් නූපද වීම. උපන් කුසල් ප්‍රහාණය කිරීම. නූපන් කුසල් ඉපද වීම. උපන් කුසල් වර්ධනය කිරීම. නූපන් අකුසල් ප්‍රහාණය කරනවල උපන් අකුසල් බැහැර කරන්නට ඕන. නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වර්ධනය කරන්නේ. එතකොට ඔය හතරක් හැටියට කියපු කාරණා ටික කරුණු දෙකක් හැටියට අපිට කියන්න පුළුවන් අකුසලය හඳුනාගෙන බැහැර කිරීම කුසලය හඳුනාගෙන වැඩි වර්ධනය කිරීම. අකුසල භාවනාවේදී ඔක අනිත් පැත්ත සිද්ධ වෙනවා. කුසලය යටපත් වෙනවා අකුසලය වැඩෙනවා. කුසල භාවනාවේදී අකුසලය යටපත් වෙනවා කුසල වැඩෙනවා. එතකොට මේ විදිහට අපි දෙපැත්ත හඳුනාගෙන පුරුදු පුහුණු කරනවා. එහෙනම් දැන් මූලික වශයෙන් අපි හඳුනාගත්ත භාවනා කියන්නේ වඩවනෝ ගත සහසිත කියන දෙකතර වඩවන්නට පුළුවන් ඒ සිත වැඩීමේදී සිතේ තියෙන ගුණාංග ඒ ගුණාංග කුසල අකුසල කියලා දෙකත්තකට එහෙම නැත්තම් කෙලස් ධර්ම කුසල ධර්ම වශයෙන් දෙකක් තියෙනවා ඒ දෙකත්තම වඩන්නට පුළුවන් අකුසලයේ වඩනවාට කියනවා අකුසල භාවනාව කියලා කුසලයේ වඩනවාට කියනවා කුසල භාවනාව කියලා දැන් කුසල භාවනාව පුහුණු කරන්නට නම් අනිවාර්යෙන් එතනදි වැඩ දෙකක් කෙරෙන්නට ඕනේ අකුසලයේ හඳුනාගෙන මෙහෙර කිරීම කුසලයේ හඳුනාගෙන දියුණු කිරීම. ඔන්න ওই වැඩ දෙක හිටගෙන හරි ඉඳගෙන හරි ඇවිදිමින් හරි කෑව කමින් හරි මොනවා කරමින් හරි ওই වැඩ දෙක කරන්න පුළුවන් ඒකට කියනවා මොකක්ද කියලාද භාවනා කියලා. ওই වැඩ දෙකයි <laughs> කියන්නේ එතකොට දැන් මම මේ සරල කරලා සරල කරලා කියන්නේ මේ මේ මූලික ධර්ම හරියට තේරුම් ගත්තොත් තමයි අපිට අවශ්‍ය වැඩේ සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේක කොටස් කොටස් තේරුම් ගත්තොත් අපි ඒකම විතරක් කරන්න උත්සාහ කරනවා. දැන් භාවනාවේ අනු සිත එකඟ කරගැනීම. ඒක හරි. හැබැයි සිත එකඟ කරගන්න එක අපට බැරි නම් ඊට පස්සේ අපි හිතමු අපිට භාවනා කරන්න බෑ දැන් හුඟක් දෙනෙක් භාවනා කරන්න ගැන කතා කරපු අනේ හැමෝම අපේ හිත එකඟ කරගන්න බෑ. අපිට හිත ඒක අරමුණක තියන්න. ඒ නිසා මට නම් භාවනා කරන්න බෑ. ඒ තීරණයට එනවා. මොකද අපි හිතනවා හිත එකඟ කරගන්න බැරි නම් භාවනා කරන්න බෑ. හිත එකඟ කරගන්න බැරි නම් ඒකාග්‍රතාවය වඩන්න බෑ. හැබැයි අනිත්‍යව වඩන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ නිවන් දැකීම සඳහා අපිට නිවනට උදව් වෙන ධර්ම 37ක් කියලා දෙනවා. මොනවද ඒවට කියන්නේ? බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඔය 37න් එකක් තමයි ඒකාග්‍රතාවය කියන්නේ. ඉතින් ඒක බැරි නම් තව 36ක්ම තියෙනවා. ඒ ඒක බැරි නම් අනිත් එක කරනවා. ඒක බැරි නම් ඊළඟ එක කරනවා. දැන් අපට බර උස්සන්න බැරි නම් ඉතින් බර උස්සන එක විතරද වැඩ කියන්නේ. දැන් බර උස්සන්න නැතුව කරන්න පුළුවන් මොන තරම් තියෙනවා. ඔක උස්සා කරලා අතිකරනවා. මකුළු දැන් ටික කරනවා. එහෙම නැත්නම් භාජනයක් සෝදනවා. මේ පරවලා තියෙන මල් ටිකස් කරනවා. ඉතින් බර උස්සන්න ඕන නෑ. ඒක බැරි නම් ඒ බැරි වැඩේ නිකන් මට නම් බර උස්සන්න බෑ. බර උස්සන්නත් හොඳ නෑ. අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මට වැඩ කරන්න බෑ. මට පරසලේ අද ශ්‍රම දානයක් කරන්න මට යන්න බෑ. එහෙම කියන්න ඕනේ නෑ. එහෙම බර උස්සන්න නැතුව කරන්න පුළුවන් වැඩ ඕන තරම් තියෙනවා. අන්න ඒ විදිහට අපි හඳුනා ගන්නට ඕන එකක් බැරි නම් අපිට තව පැත්තකින් කරන්න පුළුවන්. හැබැයි අපිට එහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ මූලික කාරණේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න හිටියොත්. ඒ නිසායි මම කිව්වේ ඒක ඒකාග්‍රතාවයේ වඩවන එක වෙන්නට පුළුවන්. නැත්නම් ප්‍රඥාව වඩවන එක වෙන්නට පුළුවන්. එතකොට තව කෙනෙක් සමහර කෙනෙක් කියවනේ ප්‍රඥාව දිනු කිරීමයි. එතකොට ඒකාග්‍රතාවය වඩන්න බැරි නම් ප්‍රඥාව වඩන්න. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් ඒකාග්‍රතාවය නැතුව කොහොමද ප්‍රඥාව වැඩෙන්නේ? ඒකාග්‍රතාවේ නැතුව ප්‍රඥාව වැඩෙන්නේ නැහැ තමයි. නමුත් සමහර අවස්ථාවල ඒකාග්‍රතාවේ නැහැ වගේ පෙනුනත් අත්දැකීම් තුලින් ප්‍රඥාව වඩවන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඉදිරියේදී වගේන සාකච්ඡා කරනවා. ඒකාග්‍රතාවයේ සමග ප්‍රඥාව තීක්ෂණ වෙනවා. දියුණු වෙනවා. හැබැයි අත්දැකීම් තුලින් යම්කිසි ඒකාග්‍රතාවයක් නැත ප්‍රඥාව වැඩෙනවා. දැන් අපි හිතමු පොඩි දරුවෙකුට අපි කියනවා ගින්දර අල්ලන්න එපා. එතකොට ගින්දර අල්ලන්න එපා කිව්වට අහන්නේ කොයි වෙලේ හරි අල්ලනවා. අල්ලගම පිච්චෙනවා. ඒ පිච්චුනහම එයා වටහා ගන්නවා මේ ගින්දර මෙන්න මේ විදිහේ කටුක වේදනාවක් ඇති කරනවා. ඒ ගින්දර අතපත ගන්නට ගිය. දැන් මොකද්ද මේ ඇති කරගත්තු වැටහීම? අර මුලින් අම්මා තාත්තගෙන් අහපු දැනුම නෙමෙයි දැන්. ඊට වඩා ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති කරගත්තා. මේකෙන් මේ අලතුරු සිද්ධ වෙනවා. එකත් එක්තරා ප්‍රඥාව. එතකොට ප්‍රඥාව තුන් ආකාරයකින් වැඩෙනවා සුත්තමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. ତර සුත්තමය ඥානය කියලා කියන්නේ අහලා දැනගන්න. දැන් මේ අපි ධර්ම දේශනාවක් අහගොහම දැන් වන්න පෙර අපි කවදාවත් අහලා නොතිබිච්ච කරුණු පවා අපි අහලා දැනගන්නවා. අන්න සුත්තමය. ඊළඟට අපි ඒකට ගැඹුරට ගැඹුරට හිතනවා. හිතුවෙන් පස්සේ අපිට වඩා ප්‍රකටව මේක දැනෙන්නට ගන්නවා. හාමුදුරුවෝ කිව්ව කාරණා ප්‍රපේදිවිච්ච කාරණා වලට අමතරව අපේ අත්දැකීමුත් එක්කම ගොඩාක් අපිට කැමුරට මේ කාරණේ වැටහෙනවා හිතනවා. ඒකට කියනවා චින්තාමය ඥානය කියලා. ඊට භාවනාමය ඥානය කියන්නේ ඔය අසූ දේවත් හිතූ දේවත් නෙමෙයි භාවනාමය ඥානය කියන්නේ හරියටම සිහියෙන් ඒ මොහොතේ ප්‍රත්‍යක්ෂ කරපු දේ, දැකගත්තු දේ. සිහියෙන් දැකගත්තු දේ ඒක අහපු දෙයට හිතපු දෙයට වඩා ගොඩාක් ප්‍රකටයි. ගොඩාක් ප්‍රත්‍යක්ෂයි. ගොඩාක් පැහැදිලි. තමන්ගේ අත්දැකීමත් එක්කයි එකමතු වෙන්නේ. එතන අන්න එතනට යන්නට අපි දරන උත්සාහය තමයි මේ භාවනාවේදී සිද්ධ වෙන්නේ. එතනදී වැඩ දෙකක් කෙරෙන්නට ඕනේ. අර විදිහින් කුසලය හඳුනාගෙන වර්ධනය කිරීමත් අකුසලය හඳුනාගෙන බැහැර කිරීම. දැන් මේ කටයුත්ත කරන්නට අපට මූලික කර්ම කීපයක් තියෙන්නට උන අපි සතු. ආම්පන්න ටිකක් තියෙනවා. දැන් අතුගාන්න නම් කොස්ස තියෙන්නට උනනේ. ඒ වගේ අපට මේ වැඩේ කරන්න කියන පස්සේ ආම්පන්න කීපයක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දක්වනවා මේ සඳහා අවශ්‍ය ආම්පන්න මොනවද ඒ සඳහා කරුණු තුනක් ප්‍රධාන වශයෙන් තථාගතයන් වහන්සේ නිර්දේශ කරනවා. සිහිය ප්‍රඥාව සහ වීර්යය. ආතාපි සම්පජානෝ සතිමා කියන මේ වචන තුන සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු තුන අත්‍යවශ්‍යයි භාවනා කරන්න. සිහිය, ප්‍රඥාව සහ වීර්යය. සතිපට්ඨාන සූත්‍රයේදී මේ තුලින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනවා ඒ කාණෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිත්‍යාවනං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියය යදිනං චත්තර සත්‍යතර මහණෙනි යම් කිසි කෙනෙකුට විසුද්ධියට පැමිණෙන්න ඕන. ඒ කායම ආම්බිකේ මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්‍යයේ විසුද්ධියට. ඒ කියන්නේ කෙලස් දුරු කරන්න, ප්‍රහාණය කරන්න, නිවන් දකින්න. ඕන නම් විමුක්තිය සරසා ගන්නට ඕන නම් ඒ කිරුතු බවින් දුර වෙන්නට ඕන නම් ඒ පිරිසුදු බව පිණිස විසුද්ධිය පිණිස මේ එකම මගයි තියෙන්නේ. වෙන කිසිම මාර්ගයක් නැහැ. දැන් එක් එක්කෙනා අහනෝනේ හම්දුනේ වෙන මොකක් හරි නැද්ද කරන්න. එතකොට කෙටි ක්‍රමයක් නැද්ද? පහසු ක්‍රමයක් නැද්ද? කෙටියෙන් කළත් පහසුවෙන් කළත් ඒ ඕනෝන හැටියට මේක කරගන්න පුළුවන්. හැබැයි එකම ක්‍රමයයි. එකම මගයි. ඒක ඉතින් බස් එකේ යනවද ප්ලේන් එකේ යනවද කාර් එකේ යනවද පයින් යනවද කියන එක තමන් තීරණය කරන්න. හැබැයි මාර්ගය එකයි. යන හැටි තමන්ට එක එක්කෙනාගේ දක්ෂතාවය මත හැකියාව මත ඒක තීරණය කරගන්න පුළුවන්. හැබැයි යන්නට තියෙන්නේ චත්තාරෝ සතිපට්ඨාන සිහිය. සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම. එතකොට සියලුම භාවනාවලට පොදුවේ කියනවා මොන භාවනා කියලාද? සතිපට්ඨාන භාවනා. ඒ සියලුම භාවනා සතිපට්ඨාන වෙන්නේ සිහිය පිහිටුවා ගැනීමෙන් තොරව කරන්නට පුළුවන් කිසිම කුසල භාවනාවක් නැහැ. කුසල භාවනා නම් කරන්නට පුළුවන් සිහිය ඇත්තක් නැතත් කුසල භාවනා කරන්නට බෑ සිහිය පිහිටුවා ගැනීමෙන් තොරව. ඒ නිසා කුසල භාවනාවක් ගැන අපි යම් මොහොතක කතා කරනවා නම් එහි තිබිය යුතු පළවෙනිම ආම්පන්නය පළවෙනිම උපකරණය තමයි සිහිය සතිය ඒ නිසා තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා මේ නිවන් දැකීම සඳහා සත්‍යාන විසුද්ධිය සෝත පරිද්දවාන සමතික්‍රමය සෝකයන් පරිදේවේ කියලා කියන්නේ මොකද්ද? පරිදේවේ කියන්නේ හඬ වැළපෙනවා. ඔව්. ශෝකය කියලා කියන්නේ සිත ඇතුලේ ඇති වෙන මහා ගින්න පරිදේවය කියලා කියන්නේ ඒක පිට කිරීම වශයෙන් ඇති වෙන හඬවල තියෙන. ශෝක පරිද්දවාන සමතික්කම. ඒවා සම්පූර්ණයෙන් දුරු කරා. දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි. දුක් දොම්නස් සම්පූර්ණයෙන් අස්තයට පමුණවන්නට. අහෝසි කරන්නට. අත්තංගමයි. ඥායස අධිකමයි. මේ නිවන් මඟ හරියට පුහුණු කරන්න, සාක්ෂාත් කරන්න. නිබ්බානස්ස සත්‍ය කරණාය. කරණත්තාය. මේ නිවන සාක්ෂාත් කරන්, නිවන ප්‍රත්‍යක්ෂ කරන්. නිවීම කියන එක හරියටම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න. අත්දැකීම තුළින් ඒක විඳින්නට නිබ්බානස සච්චිකාර්ථය. යදිදා චත්තාරු සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන. ඒතේ සිහිය පිහිටුවා ගැනීම කියන එක හතර ආකාරයකින් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. හැබැයි හතරක් හැටියට දේශනා කළාට මේ හතර දින කියන්නේ මොකක් ගැනද? සතිපට්ඨාන. සිහිය පිහිටුවේ ඒ නිසා ප්‍රධානම අංගය තමයි භාවනාවේදී සිහිය. ඊළඟට දෙවන අංගය තමයි ප්‍රඥාව, තුන්වන අංගය තමයි වීර්යය. මේවා 1 2 3 කියලා මම කිව්වට මේක තමයි මුලටම ඒක දෙවනුවට කියලා අපිට එහෙම වෙන් කරන්න බෑ. මේ කරුණු තුනම එකසේ වැදගත් වෙනවා භාවනාවේ. සිහිය, ප්‍රඥාව සහ වීර්යය. එහෙනම් අපි මේ කරුණු තුන ගැන මූලික වැටහීමක් ඇති කරගන්නට ඕන භාවනා කරන හැම කෙනෙක්. සිහියයි කියලා කියන්නේ මොකක්ද? සත්‍ය. ඔන්න සිහිය විස්තර කරනකොට තමයි දැන් අර මුලින්ම කිව්වේ අතීතය ගැන හිතනවා අනාගතය ගැන සිතනවා වර්තමානයේ සිත පවත්වා ගැනීම. උතන මම කිව්වේ ඒක හරි. නමුත් සංශෝධනය වෙන්නත් ඕන කියලා මම කිව්වනේ. ඒ සංශෝධනය වෙන්න ඕනේ කියලා කිව්වේ දැන් අතීත වර්තමාන අතීතය අනාගතයට සිත දුවන්නේ නැතුව වර්තමානයේ තියාගන්නට ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අතීතය අනාගතය සිතන්නේ කියන එක නෙමෙයි. අතීතය ගැන නොසිතා අපිට වැඩ කරන්නට බෑ. අනාගතය ගැන සැලසුම් නොකොට අපිට වැඩ කරන්න බෑ. අනාගතය ගැන සැලසුම් කරන්නේ නැතුව වැඩ කරන්න කිසිම දෙයක් කරන්නේ මහානකම් කරන්නටත් බෑ ගිහි ජීවිතයේ සාර්ථකත්වය ලබන්නටත් බෑ නිවන් දකින්නටත් බෑ කුසල් වඩවන්නටත් බෑ මොකුත්ම කරන්නට බෑ ඊළඟ අවස්ථාවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක අපිට සිහි කල්පනාවෙන් තේරුම් ගන්න කටයුතු කරන්න බැරි වෙනවා එහෙනම් මොකද්ද මේ අනාගතය ගැන නොසිතනවායි කියලා අනාගතය ගැන නොසිතනවා කියලා කියන්නේ ඒ කියන්නේ නොසිතා ඒ නොසිතනයි කියන වචනේ තන්ට ගැලපෙන්නේ ඒ හුඟක් දෙන අනාගතය ගැන නොසිතනයි කියන වචනේ අර්ථවත් කරන්න උත්සාහ කරන්නේ අනාගත උපකල්පන පිළිබඳව අනාගත බලාපොරොත්තු පිළිබඳව එල්ලි එල්ලි එල්ලි එල්ලි වර්තමානය අමතක නොකර ඉන්නට අනාගතය ගැන හිතන්න බාධාවක් නැහැ අනාගතය ගැන සැලසුම් කරන්න බාධාවක් නැහැ. හැබැයි Tamanට මතක තියෙන්න ඕන මම තාම එතනයි ඉන්නේ. <laughs> හෙට ලංකාවට යන එක ගැන හිතන්න පුළුවන්. හැබැයි තාම ඉන්නේ කැලකරි වල. ඒක මතක තියෙන්න ඕන. දැන් මේ මොහොතේ ගෙදර ගැන හිතන්න පුළුවන් හැබැයි ඉන්න පන්සල ඒක මතක තියෙන්න ඕනේ. ඒ පන්සලේ ඉන්නවා කියන එක අමතක කරලා ගෙදර ගැන හිතන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ ගෙදර ඉන්න විදිහට තමයි අපේ මනෝභාවයන් වැඩ කරන්නේ. අපිට එතකොට ඉන්න තැන අමතක වෙනවා. ඉන්න තැන ගැන සිහි කල්පනාව නැති වුණා. ඒ ඉන්න තැන ගැන සිහි කල්පනාව නැති වුණොත් අපිට ඉදිරියට යන්න බෑ. සියල්ලම ව්‍යාකූල වෙනවා. අතීතය ගැන නොසිතා අපට වැඩ කරන්නට බෑ. අතීතය ගැන පූර්ණ වැටහීමක් අපිට තියෙන්න ඕනේ. හැබැයි අතීතයේ භුක්ති විඳින්න වර්තමානයේ ජීවත් වෙන්නට බෑ. ඒ කියන්නේ දැන් අර මම කිව්වේ මෙතනදී කවුරු හරි මොකක් හරි අව කැපෙන වචනයක් කිව්වන් පස්සේ වාහනේ යනකොටත් ගෙදර ගිහිල්ලා අර පන්සලේ වෙච්ච එක භුක්ති විඳිනවා. ඒක සිහි කරනවා විතරක් නෙමෙයි. සිහි කළාම මොකුත් ප්‍රශ්නයක් නෑ. ඒක භුක්ති විඳිනවා. ඒ මොහොතේ සිද්ධ වුණා වගේ. මේ දෙකේ වෙනස තේරෙනවද පින්නතුන්? සිහි කරනවා කියලා කියන්නේ ඔන්න අහවල් දවසේ ආ මෙහෙම එකක් වුණානේ කියලා මතක් වෙනවා. ඒක රහතන් වහන්සේටත් තියෙනවා. ඒ නිසානේ රහතන් වහන්සේට පුබ්බේ නිවාසානුසති ඥානය තුලින් මේ ආත්මෙ වෙච්ච විතරක් නෙමෙයි මේ ආත්ම ගණනාවකට උඩදී වෙච්ච රහතන් වහන්සේ සිහි කරනවා. නමුත් උන්වහන්සේට කිසි ගැටලුවක් නැහැ. සරලව සති සිහි කරන්නේ සිහියයි. ඒ ඔක්කොම සිහි කරලා දෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මතක තියාගෙන ඉන්නවා. උන්වහන්සේට සිහි කල්පනාව තියෙනවා. මම දැන් මෙතන ඉන්නේ ඉක්ම ගිය දෙයක්. ඒක තමයි සිහි කරනවා කියන්නේ. භුක්ති විඳිනවා කියලා කියන්නේ තමන් දැන් මෙතන මේක ඉක්ම ගිය දෙයක් කියන එක කල්පනාවක් නැතුව ඒක මේ දැන් සිද්ධ වුණා වගේ ආපහු අරක මනසින් වින්දනය කරනවා වින්දනය කරනකොට එදා ඒක ඒ මොහොතේ අපට රාගය ඇති වුණා නම් දැන් මේ මොහොතේත් ඒක සිහි කරනකොට රාගය මතුවේ එදා ඒ මොහොතේ අපට තරහා නම් දැන් මේ මොහොතේ සිහි කරනකොට අපට තරහා එනවා අන්න ඒකයි භුක්ති විඳිනවා කියන්නේ එදා ඒ මොහොතේ මට ශෝකය ඇති වුණා නම් මේ මොහොතේ සිහි කරනකොට තාම ශෝකය මතුවේ. සිහි කිරීම ඒක නෙවෙයි. සිහි කරනවා කියනවා තාත්තා මරුණා. ඒක ඉතින් මතක තියෙනවා අපට. ඒක වැරද්දක් නෑ. හැබැයි තාත්තා මරුණයි කියන අවස්ථාව භුක්ති විඳින්න ගියොත් එහෙම අපට ඔන්න මේ මොහොතේ ශෝකය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අතීතය ගැන නොසිතා ඉන්නට කියලා කියන්නේ බොහෝ දෙනායි වචනේ සුදුසු නෑ එහෙම කියන එක. ඒ බොහෝ දෙනා හැම කියන්නට උත්සාහ කරන්නේ මේ අපි හිතේ භුක්ති විඳින්නට එපා. අනාගතේ භුක්ති විඳින්නට යන්න එපා. මොකද ඒ තුල භුක්ති විඳිය හැකි දෙයක් නැහැ. අපිට මතක තියෙන්න ඕනේ භුක්ති විඳින්නට පුළුවන් හැම තිස්සෙම වර්තමානයේ විතරයි. ඒ අතීත සංඥාව අරගෙනත් අපි අවසානයේ මතු කරගන්නේ මොකක්ද මේ මොහොතේ දේහය මතු කරගන්නේ. අතීතයේ සිහි කරන්නේ ඒක නැවත නැවත ස්මරණය කරමින් ඒ හා සමානව අපි මේ මොහොතේ යම අවදි කරගන්න. එහෙනම් අපිට මතක තියෙන්න ඕනේ එදා හිම සිද්ධ වුණා ඒක හරි. නමුත් මේ මොහොතේ මගේ මනසේ ඒක අරමුණු කරගෙන ද්වේෂය මතුවේ. එදා ඒ සිද්ධ වෙච්ච කාරණය මුල් කරගෙන මගේ මනසේ මේ මොහොතේ ශෝකය මතුවේ. හෙට දවසේ ලබන අවුරුද්දේ කරන්නට යන දේ හිතමින් මම මේ මොහොතේ තෘෂ්ණාව ඇති කරගන්න. ඒක අපිට දැනෙන්න ඕන. ඊළඟ අවුරුද්දේ මට යමක් ලැබෙන්නට යනවා. ඒක ලැබෙන්නේ ඊළඟ අවුරුද්දේ. හැබැයි ඒක ගැන සිහි කරමින් මම අද ඒක භුක්ති විඳින්නට හදනවා. තෘෂ්ණාව. එහෙනම් අනාගතයේ සිද්ධ වෙන දේ ගැන හිතන්නට ගිහිල්ලා මගේ මනස මේ මොහොතේ විකෘති වෙලා. මට ඒක දැනෙන්නට ඕන. එහෙනම් සිහියයි කියන එකේදී අතීතය එල්ලෙන්න එපා අනාගතයේ ගැන උපකල්පනය කරන්නේ ඒක භුක්ති විඳින්නට එපා කියලා කියන්නේ ඇත්තටම අතීතය කියන්නේ ඉක්ම ගිය අවුදයක්. අනාගතය කියන්නේ තව නොපැමිණි දෙයක්. න ආගත න ආගත කියලා කියන්නේ ආගත කියලා කියන්නේ පැමිණි කියන එක. න ආගත අනාගත. තාම පැමිණිලා නැහැ. ඒක සත්‍යයක් නෙවෙයි. අතීත අතීත කියලා කියන්නේ පැවති ස්වභාවයෙන් ඉක්ම ගිහිල්ලා. එහෙනම් ඒකත් දැන් තියෙන එකක් නෙමෙයි. එහෙනම් අතීත දේ හෝ අනාගත දේ හෝ මේ මොහොතේ ඇත්තටම අපට සිහි කරලා ඒ මත ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක සිහි කළාට කමක් නැහැ. ඒක අරමුණු කළාට කමක් නැහැ. එන් ගත යුතු දේ ගත්තට කමක් නැහැ. හෙට ගැන ලබන අවුරුද්ද ගැන සැලසුම් කරාට වැරද්දක් නැහැ. හැබැයි තවම ඒක නොපෙමිණි දෙයක් ඕනම මොහොතක වෙනස් වෙන්නට පුළුවන් කියන වැටහීම අපට තියෙනවා. අතීතය ගැන සිහි කරන්නට ඕන මතක තියෙන්න ඕන ගත යුතු පාඩම් ගන්නට ඕන නැවත ඒ සිද්ධ වෙච්ච අඩුපාඩු නොවෙන්නට වග බලා ගන්නට ඕන හැබැයි ඒක දැන් ඉක්ම ගිහිල්ලා ඒක නමුත් පසුතැවෙන්නට දෙයක් නැහැ කියන එක අපිට මතක තියෙන්න අපට සිහිය තියෙන්න ඒ නිසා සති කියලා කියන්නේ මේ මම සිහි කරන්නේ අතීතයයි මේ මම සිහි කරන්නේ අනාගතයයි ඒ සියල්ල මම සිහි කරන්නේ මේ පුටුවේ වාඩි වෙලා ඉඳගෙනයි කියන එක අපට දැනෙනවා නම් අන්න ඒ පුද්ගලයාට සිහිය ඒ මොහොතේ පිහිටා තියෙනවා කියලා කියනවා. දැන් ওই සියලු කරුණු වලින් මම සිහිපත් කළේ මොකක්ද? පවතින කාරණේ ගැන පවතින ස්වභාවය ගැන අපේ මනසේ පූර්ණ අවදිමත් බවක් අවධානයක් පවත්වා ගැනීම කියන එක. සිහිය කියන එක අපිට විවිධ වචන වලින් විස්තර කරන්න පුළුවන්. ඒ කොයි වචනෙන් විස්තර කරගත්තත් කමක් නැහැ. Tamanට වැටහෙන හැටියට එහි කෙරෙන්නේ මොකක්ද? අවදියෙන් සිටීම. ඒ ඒ වචනේ හුඟක් ඒකට ගැලපෙනවා. නිදාගත්තන් පස්සේ අපිට මොකක් පේනවද? බෙදාගත්තට පස්සේ හීන වෙනවා කියන්නේ. පස් දෙකෙන් තේරෙන්නේ. කියන්නේ පවතින ස්වභාවය වෙන්නේ නේද? එතකොට බෙදාගත්තට පස්සේ ඇත්තටම මොකක්ද වෙන්නේ? ඉක්මගිය දේවල් නැවත නැවත රිවයින්ඩ් කර කර බලන්නේ නේ. ඉක්මගිය දේවල්. ඒ මොහොතේ වෙන දේවල් පේන්නේ. අන්න ඒ වගේ තමයි සිහියෙන් තොර වුණාම එක්ක අතීතය එක්ක අනාගතය ඒවා මවමව භුක්ති විඳිනවා. ඇත්තටම මේ මොහොතේ වෙන දේ අපට පේන්නේ නැහැ. නිදාගත්තාම වෙන වැඩේම තමයි. නිදාගත්තට පස්සේ පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා. හැබැයි ඒ වෙන තියෙන ඒවා නෙමෙයි. හැබැයි දේවල් නෙමෙයි. එක්ක ඉක්ම ගිය දේවල්, එක්ක අපි උපකල්පනය කරන දේවල්. දැන් හීන දකින්නකොට අත්දැකීම් නැතිවම කෙනෙකුට දැන් ඔන්න කවුරු හරි මොකක් හරි සිද්ධියක් මතක් වෙනවා. සිද්ධියක් අපි සිහිනෙන් දකිනවා. වරිකට ඔන්න මිනිස්සෙක් කෙනා. ඒ මිනිසා දැන් අපි කලින් ගත්ත ආරම්භය දැන් මේ මනුස්සයා කොටියෙක් වගේ කියලා හිතුවොත් එතනින් එහාට මොකෙන්ද පේන්නේ? එතනින් එහාට කොටියෙක් පේනවා. දැන් ඒකට පණිවිඩ කියලා හිතුවොත් පණිනවා. දැන් දුවන්න ඕනේ කියලා හිතුවොත් දුවනවා. දැන් මේ මොනවද? අර දැනිච්ච ආරම්භණය අරගෙන ඒක භුක්ති විඳින්මින් මෙහෙම වෙයි කියලා උපකල්පනය කරනකොට ඒකත් ඒ විදිහට භුක්ති එනම් නිින්දෙදි කරන්නේ හැබෑමට පවතින දේ නෙමේ අතීතයේ සහ අනාගතයේ වශයෙන් ආරම්භන අරගෙන ඒවා නැවත නැවත වින්දනය කිරීමක් තමයි සිහිනේදී නිින්දෙදි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා සිහියෙන් තොර වෙච්ච ගමන් අතීතය අනාගතය භුක්ති විඳිනවා වර්තමානයේ හැබෑවටම වෙන්නේ මොකක්ද කියන එක ඒතනත්ත අවදියෙන් තොර එනිසා සිහියෙන් ඉන්නවා කියන එකට අවදියෙන් ඉන්නවා කියන එක වඩා සුදුසුයි කියලා මම කිව්වේ අවදියෙන් ඉන්නකොට ඒ මොහොතේ තියෙන දේ අපට පේනවා ඒ මොහොතේ සිද්ධ වෙන දේ අපට ඇහෙනවා ඒ මොහොතේ අපට ගතට දැනෙනවා. ඒ වෙලාවේ වෙන්නේ මොකක්ද කියලා අපට හැම දෙයක්ම දැනෙන්නට පටන් එනිසා සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ වෙලේ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අවදී. ඒ වෙලේ අපි අතීතය ගැන නම් හිත හිත ඉන්නේ. මම මේ පුටුවකට අතීතය සිහි කරනවා කියන එක Tamanට ඒ අවදිමත් බව තියෙනවා. මම මේ ඊළඟ අවුරුද්දේ කරන වැඩසටහන ගැන මේ සැලසුම් කරනවා කියන එක Tamanට සිහිතියට. ඒ විදිහට සිහිය තියාගෙන ඕන දෙයක් සැලසුම් කරාට කිසි වැරද්දක් නැහැ. එතකොට මේ කියන සිහිය ඇයි අපට පවත්වන්නට අපහසුයි? ඇයි අපට අවදීන් ඉන්න බැරි වෙන්නේ? නීවරණ නිසා. මොනවාද නීවරණ හැටියට මතුවෙන්නේ? හැම තිස්සෙම අපි මේ අරමුණු අල්ලගන්න උත්සාහ කරනවා, උපාදාන කරගන්න උත්සාහ කරනවා, ග්‍රහණය කරන්න උත්සාහ කරනවා. ඒක කැමැතිව විතරක් නෙමෙයි. අකමැති වුණත් අපි අල්ලගන්නවා. ඒකනේ දැන් තරහ කියන එකට අපි කැමැතිද? තරහ කියන්නේ අරමුණට අකමැති බවනේ. නේද? ආරම්භනේ ප්‍රතික්ෂේප කරන ගතිය තමයි තරහව කියලා කියන්නේ. හැබැයි ඒකෙම ඉල්ලනවා. ඉතින් එපා නම් අතහැරලා දාලා නිකන් ඉන්න එකද තියෙන්නේ. නේද? ඒ එපා නිසා ඒක අයල්ලනවා. මොකද්ද මේ වෙන්නේ? දැන් කැමති එක නම් ඉතින් අල්ලගත්තට කමක් නැහැ කියනකො කැමති නිසානේ අල්ලගන්නේ. හරි රාගය නිසා, තෘෂ්ණාව නිසා දේවල් උපාදාන කරගන්නවා. එතකොට ගැටීම නිසා, ද්වේෂය නිසා උපාදාන කරගන්නවා. ඒක හොඳ නැහැ කියලා තමන්ම තීරණය කරනවා. හැබැයි ඒකම ඒකම ගන්න. එහෙනම් මේ සිතේ තියෙන එක්තරා න්‍යායක් තමයි කැමැතිද අකමැතිද කියන ප්‍රශ්නේ නෙමෙයි ඒ ආරම්භකට වැඩි අගයක් දීපු ගමන්ම ඒ ආරම්භණය නැවත නැවත ග්‍රහණය කරන්නට පටන් නැවත නැවත ඒ ආරම්භමේ මනස එල්ලෙන්න පටන් ගන්නවා. එයි අපි ඒකට වැඩි අගයක් දීලා නිකම්ම නිකම් වැඩකට නැති දෙයකට අපි ලොකු අගයක් ආරෝපණය කරනවා. හොඳයි කියන්නේ අගයක්, නරකයි කියන්නේ ඒත් අගයක්. රසයි කියන්නේ ඇගීමක්, නීරසයි කියන්නේ ඇගීමක්. සුදුයි කියන්නේ ඇගීමක්, කළුයි කියන්නේ ඇගීමක්. ආලෝකය තියනවා කියන්නේ ඇගීමක්, අඳුර කියන්නේ ඇගීමක්. මේ මොකක් හරි ක්‍රමයකින් අගයලාපි එක. වැඩි ඇගීමක්. තමයි වැඩකටම නැති දෙයක්. හැබැයි වැඩි ඇගීමක් දීපු ගමන් අපට ඒකෙන් මනස ගලව ගන්න බෑ ආය ආය ඒකෙම ඒකෙම එල්ලෙනවා ඒක තමයි උපාදානයට හේතුව එතකොට මේ තෘෂ්ණාව කියලා කියන්නේ ඔන්නයි විදිහේ ඇගීමකට අපි ලක් කරනවා ඒ ඇගීම නිසා අපි ඒක දැඩිව ගන්නවා දැඩිව ගන්නවා තදින් ගන්නවා එහෙනම් තෘෂ්ණාව නිසාත් අපි දැඩිව ගන්නවා ද්වේෂය නිසාත් අපි දැඩිව ගන්නවා ඒ තෘෂ්ණාව කියන්නේ ද්වේෂය කියන්නේ එහෙම නැත්නම් ඇලීම කියන්නේ ගැටීම කියන්නේ ඒ අරමුණට වැඩි අගයක් ආරෝපණය කරනවා දැන් උදාහරණයක් හිතේට ගන්න භාවනා කරපු අයට මේ අත්දැකීම තියෙනවා දැන් මේ වෙලාවේ ළඟ තියෙන ඔන්නෝසේ කටුව කරකෙන හැටි සද්ද ඇහෙනවද කාටවත් ඇහෙන්න පුළුවන් නේද ඒකට මෙච්චර ප්‍රශ්නයක් නුනේ නේද හැබැයි භාවනා කරන්න ගියා මේක ටොක් ටොක් ටොක් ටොක් ගාලා ඊට පස්සේ ටිකක් වෙලාවකට මේක නිකන් කන පසාරු කරගෙන යන තරමට මොකක් සත්‍යයක් හැටියට ඇහෙනවා. අන්තිමට සමහරලාට මේක අල්ලලා වීසි කරන්න හිතට තරමට බිත්ති තියෙන ඔල්ලෝසු එහෙම නැත්නම් මේ සොබ තියෙන ඔල්ලෝසු කටුව කරකින සද්දේ අපට බාධාවක්. ඊළඟට තව කෙනෙක් කහින එක අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක්ද? අපිට මේ ධර්ම දේශනාවට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. භාවනා කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒ වේ. අපි හිතනවා භාවනා කරන්න ගියාම සද්ද නොතිබිය යුතුයි. ඔන්නෝස් වල කටු කරගෙන සද්දේ නැසිය යුතුයි. කකුල් වල කැක්කුම් නොවිය යුතුයි. තුනට යමාරු නතු නොවිය යුතුයි. මේව අපි ඇති කරගෙන තියෙනවා සම්මුතිය. ඒ සම්මුතිය නිසා අර විදිහ එකක් වෙනකොට අපච්චිය දැන් මේක නිසා කොහොමද මේක මේක නැති වෙනවා නම් හොඳයි මේක අයින් වෙනවා නම් හොඳයි අර මේ නිකම්ම නිකන් ටොට් ටොප් ගාලා මේ කටුව කරකන එකට අපි ලොකු වගයක් දෙනවා ඒක හොඳ නැහැ ඒක බාධාවක් ඒක ප්‍රශ්නයක් මේක මට භාවනා කරන්න කරදරයක් හිතපු ගමන්ම අර නිකම්ම නිකන් අහක යන શબ્දයකට අපි ලොකු වගයක් දීලා එතන ඉඳන් එක බරක් කරගෙන ඒකෙම එන්නේනවා ඒකෙම එන්නේනවා ඊට පස්සේ එතන ඉඳන් භාවනා වෙන්නේ කට්ට කරගෙන ඒකට <laughs> මේ විදිහට අපි අරමුණු වලට ලොකු අගයක් දුන්න බව ඉතින් එහාට ඒක මනසින් අයින් කරගන්න බැරි. එහෙනම් සිහිය පවත්වා ගන්නට බාධා වෙන්නේ මේ පැමිණෙන අරමුණු වලට හොඳයි හරි නරකයි හරි කියලා ලොකු ඇගීමක් දීලා ඒව මනසේ කලපදියම් කරගන්නට નિરાයාසයෙන් අපි පුරුදු වෙලා තියෙනවා. සිහිය පවත්වා ගන්නට ඕන නම් ඒ පැමිණෙන අරමුණු පැමිණිලා යන්නට ඉඩ හරින්නට ඕනේ. ඒනේ 아무තු සුවිශේෂත්වයක් නැති බව අවබෝධයෙන් ප්‍රඥාවෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒකයි මම මේ කිව්වේ සිහිය විතරක් හරියන්නේ ප්‍රඥාවත් ඕන. ප්‍රඥාව නැති කෙනාට සිහිය වැඩෙන්නේ ඒ ප්‍රඥාවෙන් තොර නම් අර අරමුණු වලට වැඩි අගයක් දිදී වල්ල ගන්නවා. ප්‍රඥාවෙන් තමයි පුද්ගලයා හඳුනාගන්නේ මේ අරමුණු කිසිවක තරම් වැදගත්කමක් නැහැ කියලා. ඒතකොට ඒ ටික වැටහුනහම තමයි අපට සිහි කල්පනාව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ යන්නේ එන්නේ එන්නේ යනවා. එක්තරා කාලයක් මගේ ජීවිතයේ තිබුණා මම පින්කම් කර කර ප්‍රාර්ථනා කළා. මොකද මම ඉස්සර හරි බයයි ප්‍රශ්න ඇති වෙනකොට. ගැටලු ඇති වෙනකොට, මනම හන්න වෙනකොට, දොස් අහන්න වෙනකොට. ඒ නිසා මම එක කාලයක් තිබුණා පින්කම් කර කර මම ප්‍රාර්ථනා කළා. මට කරදර ඇති වෙන්න එපා, ප්‍රශ්න ඇති වෙන්න එපා, බැනුම් අහන්න සිද්ධ වෙන්න එපා. හැබැයි මෙහෙම හිතන්න හිතන්න මෙහෙම ප්‍රාර්ථනා කරන්න කරන්න ප්‍රශ්න වැඩි වුණා. එතකොට මොකක්ද ඒකේ මූලධර්මය? යා ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න ඒක දැඩිව මනසට දැනෙන්නට ගන්න. දැන් වෙනදා මම ප්‍රශ්නයකින් දුක් විඳින්නේ ප්‍රශ්නයක් ඇති වුණාම විතරයි මේ ප්‍රාර්ථනාව කරන්න පටන් ගන්නතර පස්සේ ඊළඟ සතියේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනකොට මම අද ඉඳන් දුක් විඳිනවා. දැන් නවන සතිය වෙනකොට සමහරට ප්‍රශ්න ඇති වෙන්නේ ඒක මගේ හැරිලා ගිහිල්ලා. හැබැයි සතියක් මොනවද දුක් විඳලා. ඊළඟ අවුරුද්ද ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනකොට මුළු අවුරුද්දම දුක් විඳලා ඒ ඊළඟ අවුරුද්ද වෙනකොට ඒ ප්‍රශ්නයක් ආවතාව වෙලා ගිහිල්ලා ඒක මත වෙන්නේ නැහැ. හැබැයි අවුරුද්දක් මම දුක් විඳලා. ඒ නෙමෙයි වෙන්නේ ඒ ඊළඟ වසරේ සිදුවේවිය කියන දෙයට මම ලොකු අගයක් දුන්නා. ඒක මනසින් ප්‍රතික්ෂේප කරගන්න. එහෙමනම් මෙන්න මේ විදිහට ජීවිතේ අර සුළු දේවල් වලට වැදගත්කමක් නැති දේවල් වලට ලොකු අගයක් දෙන්න ගියන් පස්සේ අපිට ගැලවෙන්නම බැරි එක යෝගියෙක් ලංකාවේ කාලයක් භාවනා කරලා ඒ තනත්තා සෑහෙන දුරකට මනස දියුණු කරලා. දියුණු කරගෙන මේ තනත්තට ඕන වුණා තව දුරටත් මනස පුහුණු කරන හැටි ඉගෙන ගන්න. ඊට පස්සේ ඉන්දියාවේ ගිහිල්ලා ඍෂිවරයෙක් මුණ ගැහුවා. මුණ ගැහිලා මේ ඍෂිවරයාට කිව්වා මට තවදුරටත් භාවනා කරන්න කමතහන් කියලා දෙන්න. මට දැන් පුළුවන් යම් යම් දේවල් මවන්නට මනසේ. ඒ මට්ටමට මම මනස පුහුණු කරලා තියෙනවා. මෙතනින් ඉස්සරහට යන හැටි මට කියා දෙන්න කියලා කිව්වා. පස්සේ මේ ඍෂිවරයා කියනවා එහෙනම් දැන් වඳුරෙක් මම. දැන් අර යෝගියා සැනකින් අරමුණු කළා වඳුරෙක් මැරුවා. දැන් අනිත් අයට පේන්නේ නැති වුණාට ඍෂිවරයාටත් පේනවා, යෝගියාටත් පේනවා. මනසින් නිර්මාණය කරනවා. ඊට පස්සේ අර ඍෂිවරයා කියනවා දැන් ওই වඳුරා නැති කරා. ඊට පස්සේ දැන් අර යෝගියා නැවත නැවත උත්සාහ කරනවා උත්සාහ කරන්න කරන්න වතුර නැති වෙනවනම් දැන් වතුරක් දෙන්නෙක් වුණා. දැන් වතුර දෙන්නයි. ආයෙ මේක නැති කරන්න දැන් තුන් දෙනෙක් වුණා, හතර දෙනෙක් වුණා. අන්තිමට දැන් මහ වතුර වෙලා. දැන් අර නැති කරන්න උත්සාහ කරන කරන ගානේ තව වතුරෙක් වැඩි වෙනවා. ඊට පස්සේ අන්තිමට සෑහෙන වෙලාවක් බැඟලුවා මේක අහෝසි කරගන්න බෑ. ඊට පස්සේ අර ඍෂිවරයා අහනවා බැරිද? බැහැ. එහෙනම් අද පළවෙනි පාඩම ඉගෙන ගන්න යමක් අහෝසි කරන්න ඕන නම් ඒක දැඩිව උපාදාන කරන්න එපා. නැවත නැවත ඒක ඉල්ලෙන්න යන්න එපා. නැවත නැවත ඒක ඉල්ලෙනකොට ඒකම නැවත නැවත වර්ධනය එහෙනම් සිහිය පවත්වන්නට අපට ප්‍රධාන බාධකයේ වෙන්නේ පැමිණි අරමුණු වලට වැඩි අගයක් දීලා නැවත නැවත එන්නේ. ඔය විදිහට මගේ ජීවිතයේ සෑහෙන කාලයක් දුක් කරදර එන්න එපා. බාධක එන්න එපා. ප්‍රශ්න එන්න එපා. මෙහෙම කියමින් මෙහෙම ප්‍රාර්ථනා කරමින් මම දුක් විඳ නමුත් දහමත් එක්ක භාවනාවත් එක්ක ටික ටික මුසු වෙන්න මුසු වෙන්න එක්තරා අවස්ථාවකදී මම කල්පනා කරලා බලුවා ආපස්සට මගේ ජීවිතය ගැන ටිකෙන් ටික. එහෙම කල්පනා කරලා බලනකොට ජීවිතයේ ගැඹුරු දෙයක් මම හඳුනාගත්ත මොකක්ද මගේ ජීවිතේ මම අකමැති දේවල් වගේම කැමති දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම කැමති දේවල් අපි කාගෙත් එහෙමන ජීවිතවල අපි බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම හොසි වෙලා නැහැ. බලාපොරොත්තු වෙච්ච සමහර ඒවා සඵල වෙලා මේ විදිහට ඉගෙන ගන්න ඕන මේ මේ විදිහට රැකී ආරක්ෂා කර ගන්න ඕන මේ මේ විදිහට යාන වාහන ගන්න ඕන මෙහෙම මේ මේ විදිහේ විවාහයක් කරගන්න ඕන මේ විදිහේ දරුවල්ලන් ලබන්න ඕන මෙහෙම එක එක්කෙනා තම තමන්ගේ ජීවිතය ඇති කරගන්න ප්‍රාර්ථනා යම් ප්‍රමාණයකට සමුතුමත් වෙනවා එවැනි ප්‍රාර්ථනා කඩවිලා බලාපොරොත්තු රහිත දේවල් සිද්ධ වෙච්ච අවස්ථා හැම කෙනෙකුගේම වගේ ජීවිතවල තියෙනවා මෙහෙම ටික ටික ආවර්තනා කරලා බලනකොට මට හිතුණා ඇත්තටම දැන් මම කැමති දේවල් මගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා කැමති දේවල් වුණා කියලා මට මොකද්ද වෙලා තියෙන්නේ වෙච්ච 아무තු දෙයක් නෑ. ඒ කැමති දේවල් සිද්ධ වෙනකොට මම ඉතින් සතුටු වෙලා තියෙනවා, ප්‍රීතිමත් වෙලා තියෙනවා. හැබැයි ඒක සතියක්, හමාරක්, මාසයක්, අවුරුද්දක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තව එකක් විතර. සිස්සත් විභාගේ පාස් වුණා කියනකොට ඉතින් ලොකු සතුටක්. හැබැයි ඒක සතියක්, මාසයක්, අවුරුද්දක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒක ගැනම සතුටු වෙවි ඉන්න බෑ. ඊට පස්සේ ඉතින් ඊළඟ පන්තියේ ආයෙ ගණන් ගන්න. <laughs> ඒක තව එකක් විතර. ඊට පස්සේ එතනින් මම දඟලනවා දැන් ශිෂ්‍යත්ව ප්‍රාර්ථනාව මේ ඕලෙවල් වලට සාමාන්‍ය ලකුණු අරන් බෑ. එනවා දැන් ඊට පස්සේ ගිනිගෙන අරකට දඟලනවා ඊළඟට. ඊට පස්සේ ඒකටත් කොහොම හරි උසස්ම ප්‍රතිඵලයක් ගන්න. ගත්තන් පස්සේ ලොකු සතුටක්, ලොකු තෘප්තියක්. ඒක සතියක් මාසයක් තියෙනවා, අවුරුද්දක් තියෙනවා. ඊට පස්සේ ඒක ගැන සතුට වෙමින් ඉඳලා ඒක උසස් පෙළ ගැන දඟලනවා. උසස් පෙළ සමත් වුණාන් පස්සේ විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලය ගියන් පස්සේ උපාධිය සම්පූර්ණ කරගෙන රැකියාවක් ගන්න. රැකියාවක් ගත්තන් පස්සේ දැන් මේ හැම එකකදීම අපේ ජීවිතය අපිට හිතනවා මේකෙන් හරියයි. මේක ලැබුණාම හරියි. නමුත් ඒක ලැබුණට පස්සේ ටික දවසක් යනකොට තේරෙනවා ඒකෙන් ඔක්කොම හරි ගිහින්නේ නැහැ. තවත් තියෙනවා. තවත් මෙහෙම මෙහෙම බැලුවෙන් පස්සේ ජීවිතේ ගොඩක් જાති අපි බලාපොරොත්තු වෙන ඒවා ලැබිලා තියෙනවා. හැබැයි ලැබුණට ඒ සතුට සදාකල් පැවතුණා නෑ. එහෙනම් කැමති දේවල් සිද්ධ වුණා කියලා අපේ ජීවිතේ මහා ලොකු අරුමයක් සිද්ධ වෙලා නෑ. ඊට පස්සේ අකමැති දේවල් සිද්ධ වුණයි කියලා ඒවෙන් මම ගැටිලා තියෙනවා, හැපිලා තියෙනවා, හඬලා තියෙනවා, දුක් වෙලා තියෙනවා, ශෝක වෙලා තියෙනවා. හැබැයි සතියක් මාසයක් අවුරුද්දක් යනකොට ඒක තව එක සිදුවීමක් විතරයි. ඒක මත්මාදාන අපට හැමදාම ඉන්න බෑ. ඊට පස්සේ ඒක තව එක සිදුවීමක් විතරයි. ඉදිරි වැඩත් එක්කලා අපි ඉදිරියට ගියෙත් තියෙනවා. එහෙමනම් ජීවිතේ කැමති දේවල් සිද්ධ වුණත් අකමැති දේවල් සිද්ධ වුණත් ඒවා తాවකාලික යම්කිසි හැලහැප්පීමක් ඇති කරනවා විතරයි උස්පාත් බවක් ඇති කරනවා විතරයි ඉන් එහාට සිද්ධ වෙලා තියෙන ක්‍රමදේ සිදුවීම් පෙළකට මුහුණ දෙමින් වයස්ගත වීම විතරයි ඔයිට එහා දෙයක් අපේ ජීවිතවල සිද්ධ වෙලා තියෙනවද? මෙහෙම හිතනකොට ඇත්තටම ජීවිතය ගැන ලොකු සැහැල්ලුවක් ඇති වුණා. එහෙමනම් මේ තරම්ම දේවල් වලට උඩ පනින්න දෙයක් නැහැනේ. ඒවා එහෙම වුණත් මෙහෙම වුණත් ඇති මහා ලොකු වෙනසක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ උදාසීන වෙන්නට කියලා නෙමෙයි. නිෂ්ක්‍රීය වෙන්නට කියලා නෙමෙයි. බලාපොරොත්තු අතහරින්නට කියලා නෙමෙයි. අපි බලාපොරොත්තු ඇතුව කටයුතු කරන්නට ඕනේ. ඒ සඳහා වීරිය කරන්න ඕන. හැබැයි ඒකෙන් අවශ්‍යතා සම්පාදනය වෙනවා මිසක් ඒ මත අමුතුවෙන් තෘෂ්ණාවෙන් ඇලීමෙන් බැඳීමෙන් අපේ මනස අවුල් කරගන්න දෙයක් නෑ. අර ඉස්සල්ලා භාවනාව ගැන අහනකොට අර කිව්වේ කයේ මූලික අවශ්‍යතාවයන් සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම සිතෙහිත් මූලික අවශ්‍යතාවයන් සම්පාදනය කරන්න ගතසිත දෙකේ මූලික අවශ්‍යතාවයන් සම්පාදනය කරනවා විනා 아무තුවෙන් හැඟීම් වලට වහල් වෙන දෙයක් නැත්තේ. ජීවිතේ පවත්වන්නට කෑම අවශ්‍යයි. ජීවත් වෙන්නට ගියක් දුවක් අවශ්‍යයි. ඒ වගේම සතුටින් මේ මනුෂ්‍ය ප්‍රජාව පවත්වන්නට අමුදරුවන් අවශ්‍යයි. ඒ අය පෝෂණය කරන්න තමන් සැප විඳින්න ධනය අවශ්‍යයි. ඒ නිසා රැකියාවක් අවශ්‍ය. ඒ සඳහා දැනුගත්කම අවශ්‍ය. මේ ඔක්කොම අවශ්‍යතාවය. ගමනක් විවරක් යන්නට වාහනයක් අවශ්‍යයි. මේ සියල්ල අවශ්‍යයි. හැබැයි මේවා පිළිබඳව හැඟීම් වලින් බහල් වෙන්නට දෙයක් නෑ. මේවා ජීවත් වීම සඳහා, මේවා පැවැත්ම සඳහා ඒ හැම එකක් ඕන. හැබැයි ඒවා පිළිබඳව මනස අවුල් කරගන්න දෙයක් නෑ. මෙන්න මේ දෙක පැහැදිලි කරගත්තහම ප්‍රඥාවෙන් අපිට මේ අරමුණු වල මනසින් එල්ලි එල්ලි ඉන්නවට වඩා අවශ්‍යතාවය සඳහා ඒ සම්පාදනය කරනවා රැකියාවටත් යා යුතුයි මුදලුත් හම්බ කළ යුතුයි ගේදරත් හැදිය යුතුයි යාන වාහනත් ගත යුතුයි මේ සියල්ලම කළ යුතුයි හැබැයි ඒවා පිළිබඳව මනසින් ව්‍යාකූල වෙලා නිරන්තරයෙන් එහිම එල්ලි එල්ලි හැඟීම් වලට වහල් වෙලා ඉන්නට ඉහි ඇති දෙයක් නැහැ කියලා හරියට වැටහෙන්න වැටහෙන්න තමයි අන්න සිහිය පවත්වන්නට පහසු. මේ අවබෝධය නැති තාක්කල් ඒකෙත් දෙල්ලෙනවා මේකෙත් දෙල්ලෙනවා ඒකටත් වැඩි යගයක් දෙනවා මේකටත් වැඩි යගයක් දෙනවා හොඳයි කියනවා නරකයි කියනවා මෙහෙම නිරන්තරයෙන් මහා අවුලක අපේ මනස පැටලෙනවා හැම අරමුණකටම හොඳයි කියලා හරි නරකයි කියලා හරි වැඩි යගයක් දෙනවා නමුත් ඒ කිසිවකින් අමුත්තක් වෙලා නැහැ කියන මේ අවබෝධය වැඩෙන්න වැඩෙන්න ඒ පුද්ගලයාට සිහිය පවත්වන්නට පහසු ඒ නිසා කිසි කෙනෙක් දුක් වෙන්නට එපා. අනේ මීට කලින් අපිට භාවනා කරන්න බැරි වුණා. මේ වයස්ගත වෙනකොට දැන් මෙතන වයසකයි විතරක් නෙමෙයි තරුණ අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා මෙතෙක් කාලයක් එහෙම කරගන්නට බැරි වුණානේ කියලා කවුරුවත් පසුතැවෙන්න එපා. මේ දැන් හොඳම අවස්ථාව තමයි. එයි ජීවිතයේ අත්දැකීම් ලබන්න ලබන්න තමයි අපට මේ ජීවිතේ નિસරු යමක් සරුදයක් කළ යුතුයි කියලා වැටහිමි. ඒ වැටහිම ආවොත් තමයි සිහිය පවත්වන්නට පුළුවන්. ඒ අවබෝධය ආවම තවදුරටත් අපට බාධා කරන තැන් තියෙනවා. ඒ නිසා අත්දැකීම් ජීවිතයක් තුළ අපිට ගොඩාක් වැදගත් වෙනවා ප්‍රඥාව මතු කරගන්නටත් ඒ වගේම සිහිය අවදි කරගන්නටත්. එහෙම නැත්නම් හැමතිස්සෙම වැඩ පිළිවෙල දේවල් වල අපි එන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා කිහිප නම තථාගතයන් වහන්සේ හමු වෙලා කමඨහන් ගත්ත අරහත්ත්වයට පැමිණෙන තෙක් භාවනා කරා. බුදුහාමුදුරු කමඨහන් කියලා දුන්නා. මොකද උන්වහන්සේ දකිනවා මේ හාමුදුරු සියලු දෙනාටම රහත් වෙන්නට තරම් වාසනා ශක්තිය තියෙනවා. බුදුහාමුදුරුව රහත් වීම සඳහා අවශ්‍ය කර්මස්ථාන කියා දුන්නා, මඟ පෙන්වීම කියා දුන්නා. පස්සේ මේ හාමුදුරුවරු මේ ටික අහගෙන ස්වාමීනි අපි සුදුසු තැනකට ගිහින් භාවනා කරන්නම් කියලා පිටත් වෙලා ගියා. බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. පස්සේ මේ හාමුදුරුවෝ එක තැනකට ගියා. ඊළ බැලුවා එතන තැනනම් හොඳයි. හැබැයි පින්නපාත ගියාම දානි හරියට ලැබෙන්නේ දානි හරියට ලැබෙන්නේ නැත්නම් එතන භාවනා කරන්න සුදුසු තැනක් නෙමෙයි. මොකද ආහාරය කියන එක ප්‍රධාන අවශ්‍යතාවය. ඊට පස්සේ උන්වහන්සේලා වෙලින් තැනකට ගියා. එතනට ගියන් පස්සේ එතන දානේ නම් හම්බ වෙනවා හැබැයි ඉන්න තැන හරිනේ. එතන එච්චර හිතට ප්‍රියමනාප නෑ. හිතට ප්‍රියමනාප නැති තැනක භාවනා කරන්න ගියාට නිරන්තරයෙන් මනස ගැටෙනවා. ඒ නිසා එතන සුදුසු නෑ. මනස හැදතරට ගියා. එතන තනත් හොඳයි, දානෙත් හොඳයි හැබැයි මිනිස්සු එච්චර සත්පුරුෂෝ නෙවෙයි. හා සත්පුරුෂ මිනිස්සු. ඒ වගේ අත් එක්කලා සත්පුරුෂ අසුරක් නැතුව මේ ගමන යන්න බෑනේ. ඒ නිසා වෙන තැනකට ගියා. එතන මිනිස්සුත් හොඳයි ඉන්න තැනත් හොඳයි ධානෙත් හොඳයි හැබැයි සත්තුන්ගෙන් හරියට කරදර නිසා එතන සුදුසු නැහැ වෙන තැනකට ගියා දැන් මෙහෙම මෙහෙම උන්වහන්සේලා තනින් තැනට තනින් තැනට සුදුසුකම් හොයමින් යනවා එහෙම ගිහිල්ලා අවුරුදු ගානක් කොහොම හරි මෙහෙම සුදුසු තැනක් හෙව්වා හම්බුනේ නැහැ අන්තිමට දැන් අහගත්තු කර්මස්ථාන අවත්කයි ඊට පස්සේ උන්වහන්සේලා ආවහු ගියා බුදුහාමුදුරුවෝ ළඟට. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි අපට කමඨහන් අවතකයි නැවත කියන්නේ. පස්සේ බුදුහාමුදුරුවෝ ආයෙ මුල ඉඳලා කියන්නේ. ආයෙත් ඒ ටික අහගෙන ආයෙත් ගිය සුදුසු තැනක් හොයන්න. ආයෙත් අවුරුදු ගාණක් අර විදිහට සුදුසු තැන් හොය හොය යන්න. ආපහු දෙවනුවටත් කර්මස්ථාන අමතකයි. ආපහු බුදුහාමුදුරුවෝ ළඟට වැඩි. බුදුහාමුදුරුවෝ භාවනා කලේ නැත්තේ ඇයි අරම මොකුත් අහන්න ගියේ නැහැ. ආයෙත් මුල ඉඳලා ගියා. නැහ තුන්වෙනි පාරටත් ගියා. ගිහිල්ලා ඒ පාරත් ඇවිද ඇවිද ඉඳලා අන්තිමට සුදුසු තැනක් හම්බුනේ නැහැ. ඒ නිසා ආවහව ආව බුදුහාමුදුරුවෝ. ආවට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා භාවනා කළා. ස්වාමීනි අපි සුදුසු තැනක් හෙව්වා අපිට ලැබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි නුඹලා සුදුසුකම් හෙව්වේ ඇතුළතින්ද පිටතින්ද? ස්වාමීනි අපි බාහිර සුදුසුකම් තමයි හේව්වේ. බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා මහණෙනි කෙනෙක් නිවන් දකින්නේ ඇතුළත සුදුසුකම් මතද පිටත සුදුසුකම් මතද? කොහොමද මතද නිවන් දකින්නේ? ඇතුළත සුදුසුකම්. අන්න එහෙම කියනකොට උන්වහන්සේලාට වැටහුණා අපේ ජීවිතේ විනාශ කලේ කුමක් විසින්ද අපි සුදුසු තැන් හොයනවා කිය කියා අපේම මනසේ රුචිකත්වයට මුල් තැන දුන්නා. හැඟීම් වලට වහන් දුන්නා. මම කැමති දේ තමයි හෙව්වේ. එහෙනම් දැන් භාවනාව කියන නම කිව්වට මොකද්ද මේ කරලා තියෙන්නේ? අනිත් මිනිසුත් ලෝකේ තමන් කැමති දේවල් තමයි හොයන්නේ. දැන් මේ හාමුදුරු භාවනා කරනවා කියලා මොකද්ද කරලා තියෙන්නේ? තමන් කැමති දේ තමයි හොයලා තියෙන්නේ. එහෙනම් නම වෙනස් වුණාට වැඩක් නැහැ. කරලා තියෙන එකම වැඩේ නම් කාමය මත තමයි තමන්ගේ ජීවිතය දූලණය දාන්නේ. කාමය කියන්නේ මොකද්ද? කැමති දේ. ඇහෙන් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, කයින් ස්පර්ශ ලබන්නට, දිවෙන් රස විඳින්නට, සිතින් අරමුණු කරන්න. ඒතර සාමාන්‍ය ලෝකයා කාමයේ සොයනවා කියලා තමන් කැමති කැමති දේවල් හොයනවා. ඒ අරහාමුදුරු ඒකට භාවනාව කියලා නමක් තියාගෙන ඉතින් තමන් කැමති කැමති දේවල් හොයනවා. දැන් මේවා මේ සරල කතන්දර hina යන කතන්දර වගේ කිව්වට මේ කතා ටික මේ මම කියා දෙන්න මොකටද අපට භාවනා කරන්න ගියාම ඔය වැඩේම තමයි වෙන්නේ. වාඩි වෙලා ඇස් දෙක පියාගත්තු වෙලේ ඉඳන් මොනවද හොයන්නේ? තමන් කැමති දේවල්. අකමැති දේවල් අයින් කරන්නයි කැමති දේවල් සම්පාදනය කරගන්නයි දඟලනවන ඒතනත්තා කරන්නේ භාවනාවක් නෙමෙයි හැඟීම් වලට වහල් වෙලා පොරබදන කියලා. භාවනා කරන්න වාඩි වෙච්ච තැන ඉඳලා බොහෝ දෙනා පටන් ගන්නවා යන්නේ තමයි. වේදනාවක් ඇති වෙනවා නම් ඉක්මනට එක මෙනෙහි කරන වේදනාව වේදනාව වේදනාව වේදනාව කරන මොකටද මේ අයින් කරගන්න නැති කරගන්න ඉතින් මොකටද මේක නැති කරන්නේ මම ඒකට කැමති නැති නිසා එහෙනම් වේදනාව පස්සතාව කියලා වැඩි හරියක් දෙනා කරන්නට උත්සාහ කරන්නේ අකමැති දේ අයින් කරන්න දැනගන්න ඒක නෙවෙයි වේදනාව පස්සතාව Taman කැමති වුණත් අකමැති වුණත් ඒ තියෙන දේ තියෙන්නට හැරලා සිහියෙන් ඒ දිහා බලන්නට පුරුදු වෙන්න. ඒකයි වේදනාව පස්සනාව. ඒකයි සතිපට්ඨානය කියන්නේ. ඒක රාගයෙන්වත් ද්වේෂයෙන්වත් අපේ තුන් තමන්ගේ මනසේ තියෙන්නේ වික්ෂිප්ත බවයි. ඒතර අයියෝ මගේ මනස එකඟ වෙන්නේ නැහැ. මගේ මනස සංසුන් වෙන්නේ නැහැ. ඒ ගැන කරදර වෙනවා. ඒතර සංසුන් බව හොයනවා. තියෙන්නේ වික්ෂිප්ත බවයි ඒක ප්‍රතික්ෂේප කරමින් ඒකාග්‍රතාවය සොයනවා එහෙම සොයන්නට ගිය තැන සම්පූර්ණයෙන් ඇලීම සහ ගැටීම මේ දෙක තුල මනස දෝලණය වෙනවා හැඟීම් වලට එතකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් මේ වික්ෂිප්ත බව දුරු කරලා සමාධිය සඳහා උත්සාහවත් වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ ඒකම තමයි කරන්න තියෙන්නේ හැබැයි උත්සාහවත් වෙනවා කියන එකයි අපේක්ෂා කරනවා කියන එකයි දෙක. මේ කියන වචන වෙන වෙනම තේරුම් ගන්නට ඕන. උත්සාහ කරනවා කියන එක වෙන දෙයක්. ඒක අවශ්‍යයි. හැබැයි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා කියන එක වෙනත් දෙයක්. ඒ දෙකේ වෙනස තේරෙනවද? දැන් අපි හිතමු ගයක් හදන්න ඕන. ගයක් හදන්න උත්සාහයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පිළ මුදල්, ලී දඩු, අවශ්‍ය මේ කාර්මිකයෝ සොයා සපයා ගන්නට ඒ ටික අවශ්‍යතාවය. හැබැයි මට ගයක් හදා ගන්න ඕන ගයක් හදා ගන්න ඕන කියලා අඟට වෙලා කල්පනා කරගෙන හිටියා කියන්නේ. ඒක නිකන් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් විතරයි. ඒ තුන මනස ව්‍යාකූල වෙනවා. කරන්න ඕන ටික කරන්න ඕන. අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න ඕන. හැබැයි හැඟීම් වලට වහල් වෙලා ඉඳලා තීරණයක් නැහැ. නිසා භාවනා කරද්දී අපි සමාධිය සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. සමාධියට අවශ්‍ය ආන්තරණ සම්පාදනය කරන්න ඕනේ. මට සමාධිය ඕනේ කියලා ඒ තුල තෘෂ්ණාවෙන් දඟලලා තේරුමක් නැහැ. එහෙම දඟලන්නට ගියොත් ආපහු අපි කාමයේ තුලමයි නැගලා තියෙන්නේ. ඒ සරහාමතුරුන්ට මේ කාරණා ටික පැහැදිලි කරනකොට තමයි උන්වහන්සේලාට වැටහුනේ මේ අනන්ත සසරෙහිත් අපි කාමයට වහල් වෙලා මෙතනට ඇවිත් තියෙන්නේ මේ අවුරුදු 60ක් ගත වුනේ කාමයේ තුල නේද මේ කාමය සත්‍ය මොනතරම් සසරේ ඇදගෙන යනවද කියලා හරියටම මේ කාමයේ තියෙන ආදීනවේ දකිනකොට ඒ සියලු දෙනා වහන්සේ රහත් වුණා එතකොට මේ කතාව ඇයි බුදුහාමුදුරුව කලින් නොකිව්වේ? වැටහෙන්නේ නැහැ. අන්න ඒකයි මම කිව්වේ සිහිය උපදවා ගන්නට Tamange ජීවිතයේ අත්දැකීම් තුළින් ඇතිවෙච්ච අවබෝධය පරිණත භාවය වැදගත් වෙනවා. ඒ ප්‍රඥාව වැදගත් වෙනවා. ඒ ඒව විඳලා ඒ ඒ ගිය ගමන નિસරුයි. මෙතෙක් ආවම සුදුසු නැහැ මේකෙන් ඇතිවෙච්ච 아무තු සෙතක් නැහැ. 아무තු යහපතක් නැහැ කියලා හරියට දැක්කම ඒ පුද්ගලයාට ඒ ඥාණය උදව් වෙනවා මානසික සංයමය සඳහා. ඒ ඥාණය උදව් වෙනවා මානසික ඒකාග්‍රතාවය සඳහා. ඒ ඥාණය උදව් වෙනවා සිහිය පිටවා ගන්නට. ඒ ප්‍රඥාව අපි සතුව නැතිනම් අපි හැම තිස්සෙම දකින දකින හැම දෙයකටම වැඩි අගයක් දෙනවා. එහෙම වැඩි අගයක් දෙන්න දෙන්නේ හැමද ඒ ඒ හැම එකක්ම මනසේ පළපදියක් වෙනවා. අන්තිම අරකටත් මනස දුවනවා මේකටත් මනස දුවනවා ඒකටත් මනස දුවනවා. මොකද ඒ හැම එකේම යම් වටිනාකමක් දකින්න හොඳ හරි නරක හරි වශයෙන්. ඔරලෝසු කට්ට ගැන අපිට ඒක වැදගත් නැහැ කියලා මම භාවනා කරනකොට වේදනාවක් කෙනෙකුට තමන්ගේ දෙයක්. ඒකට අපි ඒක ඇනලයිස් කරුවොත් මේක ධාතු වලින් හැදිච්ච දෙයක් මේක තම මෙතන මමය කියලා කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ මේ ආපෝ තේජෝ වායු පඨවි කියලා හිතුවා. එතකොට ඒක විද්‍යාව මතක කරන්න පුළුවන්. ඔව්. එතකොට දැන් මම කියන්නට ගියේ එහෙම ඇනලයිස් කරලා බලන එක හොඳයි. හැබැයි ගොඩක් දෙනා කරන්නේ මේ වේදනාව ගැන එහෙම හිතන්නට සොයන්නට බලන්නට යන ඉක්මනින් මේ වේදනාව නැති කරගැනීමේ අපේක්ෂාවයි. ඒ අපේක්ෂාව තියාගන්න හොඳ නැහැ. මේ වේදනාව නැති කරගැනීමේ අපේක්ෂාව කියන්නේ කුමක්ද? ඒක ප්‍රතික්ෂේප කිරීමේ ආකාරය. ඒ කියන්නේ මේක තියනවට මම කැමති නැහැ. ඒ කියන්නේ මුල මැද අග තුනම බලාගෙන හිටියොත් ඒක හැමෝම නැති වෙලා යනවා. නැති වෙලා ගියාට කමක් නැහැ. නැති වෙලා යාමේ ඕනකමක් අපිට ඇති කරගන්න හොඳ නැහැ. ඒ නැති වෙලා යාමේ ඕනකම කියන්නේ මොකද්ද? සිව් දේශය. ඒක තියනවට කැමති නැහැ. මෙයා මෙතනින් යනවා නම් හොඳයි අප්පච්චි ඉක්මනට. ඒ ඒ ඒ හිතන එක ඒ හැඟීම ඉතාලසියම. මනසේ මේ හැඟීම් දැන් මේ දවස්වල අර ස්වර්ණවාහිනියත් නතර වංචක ධර්ම ගැන නැවත නැවත දේශනා ටික කරගෙන යන්නේ එතරම්ම සියුම් මේ මේවා මේවා සියුම් භාවයෙන් වැඩි වෙන්නේ මේ පව්කම් කරන හිට නෙමෙයි පව්කම් කරන හිට නම් මේවා බරපතල විදිහට කෙලින්ම මතුවලා එනවා කුසල් දහම් වඩන අයට භාවනා කරන අයට මේ කෙලෙස් ධර්ම ඉන්නේ ඕලාරික විදිහට රළු විදිහට නෙවෙයි. තාම සූක්ෂම හොයන්න බෑ මේ මේ මතුවෙන්නේ කුසල චේතනාවද මේ මතුවෙන්නේ අකුසල චේතනාවද කියලා සමහරට හොයාගන්න. ඒ තරම් සියුම්වක් තියෙනවා. ඒ නිසා ඒ ඇති වෙන වේදනාව ගැන අවධානය යොමු කරන්න ඕන. ඒක විශ්ලේෂණය කරලා ඇනලයිස් කරලා බලන්නත් ඕන. හැබැයි මේ වේදනාව නැති කර ගැනීමේ ඕනෑකමකින් නෙවෙයි මේ වටහා ගැනීමේ ඕනෑ මේ කොමක්ද? මෙහි කෙරෙන්නේ මොකක්ද? මෙතන වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කරගැනීමේ උත්සාහය තියෙනවා. එහෙම නැතුව අපට වේදනාව දස්සලා වඩන්න බෑ. දිනක් මට මතකයි මම ඔය කුරුණෑගල භාවනා ස්ථානයේ භාවනා කරනකොට මම මේ ටික වේදනානුපස්සනාවේදී කියන්නට හිතාගෙන හිටියේ නමුත් මේ කාරණා මතුවෙච්ච නිසා මෙතනට ඒක වැදගත් වෙනවා. දැන් මටත් කියා දීලා තිබුණ මගේ ගුරුතුමා වේදනාවක් එනකොට ඒ ගැන නැවත නැවත මෙනෙහි කරා. ඊට පස්සේ එදා වාඩි වෙලා ඉන්නකොට මම කකුල කැක්කමක් ඇති වුණා. මොකද කොහොම හරි නහරයක් හිර වෙලා ලේ ගමන් කරන්නේ නැහැ එතන. ඊට ටිකක් වෙලාවකට හිර වැටුණා. ඊට පස්සේ ඉන්න බැරුව කකියන. දැන් උන්වහන්සේගේ නීතිය තමයි වාඩි වුණා නම් පැයක් අනිවාර්යෙන් වාඩි වෙලා භාවනා කරන්න ඕනේ. එහෙම එහෙම අකුල් දිගාරින්න බෑ. දැන් කකුල දිගේ හරියොත් එවලෙම බලනවා. අර ගිහි පිරිසත් ඉස්සරහම ආය හාමුදුරුවෝ කියලා නෑ, ගිහියෝ කියලා නෑ, එවලෙම බලනවා හාමුදුරුවෝ. එතකොට දැන් උන්වහන්සේ ඉස්සරහම ආඩිලා භාවනා කරනවා. දැන් මම පැත්තේ උපාවකම් වල ඔක්කොම උපාවකම් වල හරියට කෙලින් ඉන්නවා. හොඳ හාමුදුරුවෝගේ හැටි දන්න නිසා. දැන් මගේ කකුල කැක්කම මම දැන් කකුල දිගේ හරින්න ඕනේ. දිගේ හරින්න බෑ දැන් දැක්කම හාමුදුරුවන්ගෙන් දනු ගහන්න වෙනවා. ඒ නිසා දැන් මම ඉතින් මෙනෙහි කරනවා. ඉවසන්න බෑ වේදනාව. දවසක් වේදනාව වේදනාව වේදනාව වේදනාව මෙනෙහි කරනවා. මෙනෙහි කළාම මේක එන්න එන්න වැඩි වෙනවා. ඊට පස්සේ වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට මට වේදනාව කියලා මෙනෙහි කරගන්නවත් බෑ. ඒ තාන්න මාව හිම්බතන මට දැන් කඳුළු වැටෙන්නවා. දැන් මට කකුල ගැනත් මට කේන්ති වේදනාව ගැනත් කේන්ති මට මගේ ගැනත් කේන්ති ඊළඟට මට අර උපාක සම්වර ගැනත් කේන්ති. ඒ දැන් ඒගොල්ලෝ ඉන්න නිසානේ මේ හරි අරගොල්ල හොඳට භාවනා කරනවා ඒ බොහන්සට බැරි කියලා අර හාමුදුරුවෝ මට දොස් කියන්නේ කකුල දිගෑනේ. එතකොට හාමුදුරුවෝ ගැනත් මට කේන්ති කියන්නේ ගුරුවරයා ගැන. දැන් උන්වහන්සේ මෙතන මේ අහවල් දෙයකට ඉන්නවද? භාවනා කරන්න දෙලා කටට ගියා නම් හරි මෙන්න. අර උන්වහන්සේ ගැනත් කේන්තිද? අන්තිමට දැන් එන්න එන්නම වේශයත් වැඩෙනවා, වේදනාවත් වැඩි වෙනවා. මට නම් ඉවසන්නම බැහැ. අන්තිමට වේදනාව වේදනාව කියලා හිතලා හිතලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මට මුක්ම කරගන්න බැරි මට්ටමට ඇවිල්ලා කඳුළු වැටෙන මට්ටමට ආවට පස්සේ දැන් අවසානයේ වේදනාව කියලා හිතා ගන්නවත් මට ශක්තිය නැහැ. අවසානයේ මම තීරණය කළා ඕන දෙයක් වෙන්නේ මුකුත්ම හිතන්න නැතුව නිකන්. ඊළඟ සියල්ලම අතහැරලා දාලා නිකන් හිටියා. අන්න ඊට පස්සේ මට දැනෙන්න ගත්තා අර මනසේ පුපුරා යන්න වගේ. දැන් අර කිව්වේ ස්ට්‍රෙස් එක අඩු කරගන්නට භාවනා කරන්න අවශ්‍යයි කියලා. ඒකෙත් තිරිචර ස්ට්‍රෙස් එක අර පුපුරා යන්න වගේ ඇතිවෙච්ච මහා පීඩනය සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා මනස ඉතාම සැහැල්ලු වුණා. දැන් අර වේදනාව හරියට අර මේ ඩ්‍රිල් එකකින් විදින්න වගේ මුලින් තිබිච්ච හැටියට මට ඒ විදිහෙම දැනෙනවා. හැබැයි හිතට කිසි පීඩාවක් නැහැ. හරියම සැහැල්ලුවක් සතුටක් මනසට දැනෙනවා. ඒ සැහැල්ලුවෙන් ඒ සතුටෙන් අර වේදනාව දිහා ඕනනම් සති ගණනක් වුණත් බලා ඉන්න පුළුවන්. ඊට පස්සේ වේදනාව නැති වෙන්න ඕන කියන කිසිම අපේක්ෂාවක් නැහැ. හරියටම වේදනාව දිහා මේ ඇහින් බලාගෙන ඉන්නා වගේ සිතින් බලාගෙන ඉන්නට පුළුවන්. ඊට පස්සේ සුළු වේලාවක් මම බොහොම සන්තෝෂෙන් බොහොම සතුටින් ඒ දිහා බලාගෙන හිටියා. අනේ ඩිංගක් වෙලා නම් එහෙම අහෝසි වුණා. එදා තමයි මම ඉගෙන ගත්තේ ඇත්තටම වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා. සිහිය උපදවා ගන්නවා කියලා කියන්නේ හරියට මොකක්ද කියලා. එතෙක් වෙලා මම උත්සාහ කළේ සිහියෙන් ඒ දිහා බලන්නට නෙවෙයි මේකත් එක්ක පොරාලන්නට. මට ඕන මේ ඉක්මනින් මේක අයින් කරගන්න. ඒ අයින් කරගැනීමේ අපේක්ෂාව දුරු කරගැනීමේ අපේක්ෂාව කියලා කියන්නේ අපිට නොතේරුණාට ඒතර මොකක්ද තියෙන්නේ? ද්වේෂය. ආරම්භන ප්‍රතික්ෂේප කිරීම. ඒ නිසා භාවනා කරනකොට අපි හුඟක් වෙනකොට සිහිය පවත්වා ගන්නට බැරි වෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කැමති දේ තියන්නට ඕන අකමැති දේ අයින් වෙන්නට ඕන. එහෙම තමයි අපි හිතන්නේ. කැමති දේ ලං කරගන්න අකමැති දේ දුරු කරන්න යම්කිසි කෙනෙක් භාවනා කරනවා නම් ඒ තනත්තා ඇලීම් ගැටීම් වලට වහල් වෙලා දඟලනවා විනා භාවනා කරන කෙනෙක් නෙවෙයි. ඊළඟට දැන් ওই ටික ඇති අදට සිහිය වෙන ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව ගැන මම එදත් පැහැදිලි කළා. ඊට ඉස්සෙල්ලා ධර්ම දේශනාවේදී කවු වෙසක් පොල් නිමිති කරගෙන කරපු ධර්ම දේශනාවක් පැහැදිලි කළා. ප්‍රඥාවයි කියලා කියන්නේ යමක් නිවැරදිව හඳුනා ගන්නට ඇති වෙන මානසික ආලෝකය. මනස ව්‍යාකූල වෙච්ච ගමන් මනසේ ආලෝකය අහෝසි වෙනවා. මනස කලබුණු ගමන් මනස නොසන්සුන් වෙච්ච ගමන් මනසේ ආලෝකය අහෝසි වෙනවා. මනස සංසුන් වෙන්න සංසුන් වෙන්න මනස තියුණු වෙන්න තියුණු වෙන්න තමයි මේ ආලෝකයේ මේ ප්‍රභාව වැඩි ඒ ප්‍රභාව වැඩි වුණු තරමට තමයි හරියටම කරුණු සියුම්ව තේරුම් ගන්න පුළුවන්. දැන් වේදනාවේ ස්වභාවය මට එතෙක් වැටහුනේ නැහැ. නමුත් ඒ ස්වභාවය හරියටම වැටහුනේ මනස සංසුන්වයි. එතකොට ප්‍රඥාවෙන් තමයි මේ මෙහි හේතුවයි. මේ හේතුවනේ මේක සිද්ධ වෙන්නේ. මේ කුසල ධර්මයයි මේ අකුසල ධර්මයයි මේවා හරියට වෙන්කොට හඳුනාගන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් කටයුතු කෘත්‍ය තුනක් කරනවා. මම දවසක් පොල් බණේදී කිව්වා මොකක්ද ප්‍රඥාවෙන් කරන කටයුතු තුන? එකක් තමයි අරමුණෙහි එහෙම නැත්නම් සංස්කාර ධර්මවල පොදු ලක්ෂණ හඳුනාගන්න. දෙවෙනි එක තමයි පෞද්ගලික ලක්ෂණ හඳුනාගන්න. තුන්වෙනි එක තමයි හේතුඵල සම්බන්ධතාවය හඳුනාගන්න. සංස්කාර ධර්මවල පොදු ලක්ෂණ හඳුනා ගන්නවා කියලා කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේවා පොදු ලක්ෂණ. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් අර කියවනේ මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙම නැත්නම් මේ විදිහට අපි ඇනලයිස් කරලා බලන්න ඕනේ කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වටහා ගන්නට ඕනේ. හැබැයි එහෙම හිතුවයි කියලා තේරුමක් නැහැ. ඒක භාවනා මේ ඥානෙ නෙවෙයි ඒක චින්තා මේ ඥානෙ. තේරුම් ගන්න කියන්නේ. දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න පුද්ගලයෙක් දකිනවා දැක්ක ගමන් අපට රාගයක් මතුවෙනවා. ලස්සනයි හොඳයි කියලා හිතලා අපිට පාට යම්කිසි ඇලීමක් රාගයක් මතුවෙනවා. ඒ මතුණාට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒක ලබා ගන්න. එහෙම නෑ මම කියන්නේ අපි භාවනා කරන කෙනෙක් හැටියට මොකක්ද එතනින් එහාට කරන්න අපි තේරුම් ගන්න ඕනේ දැන් මෙහෙදි නම් පිළිමේ දැක්කොත් ඒ ඒ දැන් අසල බඳලා නම් අපේ අපේ මාර්ජින් එකක් තියෙනවා ෆ්‍රේම් එකක් ඒක එළියට යන්න බෑ එතකොට දැන් මම බඳපු ගෑණි කියන එක තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න එතකොට ඒ දැකපු මිනිස්සයා වැදගත් නැහැ ඒ වගේ ඒක අනිත්‍යයි මම දැන් මේ වගේ එහෙම සොලියුෂන් එකකට ගියොත් කැමති වුණොත් ඔතන මැරෙජ් එක කැඩෙනවා. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කීක ඇනලයිස් කරන්න ඕනේ. කරන්න යන හිතුවිල්ල වැරදි සිතුවිල්ලක් කියන පිටයි. ඔව්. දැන් ඔය කියපු ටික හරි. ඒ කියපු ටික හරි. හැබැයි භාවනාවේදී අපිට ඔය ටික විතරක් ප්‍රමාණවත් නෑ. දැන් ඔය කිව්ව ටික ඔක්කොම වැටෙන්නේ චින්තාමය ඥානය කියන තැනට. දැන් මම අර මුලින් කිව්වනේ සුත්තමය ඥාන අහලවතහා ගන්නවා, චින්තාමය ඥාන හිතලවතහා ගන්නවා. දැන් ඔය කිව්වේ හිතලවතහා අපි භාවනාවේදී ගොඩක් දෙනා කරන්න උත්සාහ කරන්නේ ඔන්න ඕකයි. සිතල වටහා ගන්නට. හැබැයි භාවනාව කියන එක ඊට වඩා තව ස්ටෙප් එකක් එහාට යන්න. පටිච්චෝ වායු කියන සතර මහා භූතයන්ගෙන් සැරිච්ච දෙයක් කියන එක. එහෙම එහෙම අපි හිතන්න පුළුවන් නම් එකක් තමයි. හැබැයි ඒකත් චින්තාවේ. මේ පුද්ගලයා දැක්කා මගේ සිතට මොකද වුනේ කියලා දැක්කද අන්න එතරයි භාවනාවේ ඥාණයට යන්නේ මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියන තැන සිහියෙන් බලන්නට දැන් අර අනිත් ඔක්කොම අපි අහපු කරුණේ හිතන්නේ එතන ඒක වැරද්දක් නෙමෙයි හැබැයි ඒක භාවනාවේ ඥාණය නෙමෙයි ඒ චින්තාමය ඥාණය අපට අවශ්‍යයි හැබැයි චින්තාමය ඥාණය එතනට ගන්න එක හොඳයි ඒ අනතුරෙන් වළකින්න හැබැයි අපි මතක තියාගන්න ඕන අපි මේ භාවනාව හැටියට කරන්නේ ඒක විතරක් නෙමෙයි. ඒකෙන් තව ස්ටෙප් එකක් එහාට යනවා අපි. එතනදි හොඳට සිහිය තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ මගේ මනසට? දැන් ඔන්න මේ දර්ශනය දකිනකොට මේ ඇතුලේ මේ ලක්ති කියන මතුවෙලු මේ මොකද්ද? එයි මේ. අන්න ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ සරාගම වාචිත්තං සරාගං චිත්තං පදන්න. රාගසිතක් නම් ඇති වෙන්නේ ඒ රාගසිතයි කියන බව දැකලා ඒක දිහා අවධානය යොමු කළා මේ මොකද්ද? ඇයි මේ මතුවෙන්නේ කියලා බලන්නට උත්සාහ කරන්න. ඒ තමයි සතිපට්ඨාන. සිහිය පිහිටවා ගැනීම. එතකොට අර මේ මේ පුද්ගලයාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම පුද්ගලයෙක් නේද? මේ පතරිය අපෝත්තේජෝ වායෝ ආදී සදමුලක් පුද්ගලයෙක් නේද කියලා එහෙම හිතනවා නම් ඒක නිවැරදි. හැබැයි ඒක අපි පෙර ඇසුණු දෙයක් නැවත නැවත රිවයින් කරලා බැලීමක්. ඊළඟට මේ පුද්ගලයා විවාහ කෙනෙක් නේද මම විවාහ කෙනෙක් නේද එතකොට දැන් මේකට ගියන් පස්සේ විවාහය කඩ වෙනව නේද මට මගේ සීමාව ඉක්මවා යන්න බෑ නේද එහෙම හිතන එක හොඳයි හැබැයි ඒ සිද්ධීමත් භාවනාව නෙමෙයි ඒකත් චින්තාවේ ඥානය නිසා අපිට චින්තාවේ ඥානය නොවැදගත් කියන එක නෙමෙයි මෙතන කියන්නේ ඒක වැදගත් ඒක අත්‍යවශ්‍යයි හැබැයි භාවනාව කියන තැනදී අපි තව පියවරක් එතනින් එහාට යනවා එහා පියවරට යද්දී අර කියපු ආකාරයට හරියට සිහියෙන් ඉඳගෙන දැන් මොකද්ද වෙමින් පවතින්නේ දැන් මොනවද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මගේ සිතට මොකද වෙන්නේ? දැන් මගේ ගතට මොකද වෙන්නේ? ඒ සිත් වෙන දේ ගැන අවධානය යොමු ඔන්න දැනෙන්න ගන්න මේ ගිනිපත් වෙනව නේද ඇතුලේ. අන්න එහෙම දැනෙනකොට තමයි මේ රාගය කියන එක ගින්නක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ නිසා. මේ රාග සිතුවිලි ඇති වුනහම මේ තියෙනේවා නෙවෙයි මේ වෙන වෙන જાතිනේ උපකල්පනය කර කර භුක්ති විඳින්නේ. මේ බොහෝ දේ අපට දැක ගන්නට පුළුවන් වෙන්නේ ඒ මොහොතේ සිදුවෙන දේට අවධානය යොමු ඒතර අපි තව චිත්තානුපස්සනාවේදී තව ඕවා ගැන අපි විග්‍රහ කරගෙන තේරුම් ගන්න උත්සාහ කරමු. අද මේ මූලික වටේ හැටියට අපි කතා කරන්නේ සිහිය මොකක්ද, ප්‍රඥා මොකක්ද, වීර්ය මොකක්ද? විශේෂයෙන් ඉන්නකොට කියන්නේ ඔව් මොකද කැළඹිලානේ මනස කැළඹිලා නිසා අපට හැබෑම හැබෑම පිළිතුර මොකක්ද කියලා මේකට මේ මේ අවස්ථාවට ගැලපෙන හැබෑම සොලියුෂන් එක මොකක්ද කියලා අපට තේරෙන්නේ නැහැ එතකොට එහෙම තේරෙන්නේ නැති වෙනකොට අපිට එතනින් එහාට නිරන්තරයෙන් ව්‍යාකූලයි. ඒ කියන්නේ දිගටම එහෙම හිත වඩනකොට යොක්සෝ මනසකාරයෙන් නැවත නැවත අපිට එනවා. ඒකට හැමතිස්සෙම අපිට හුඟක් වෙලාවට සාමාන්‍ය ජීවිතේ අපිට තේරෙන්නේ නැහැ දැන් භාවනා කරන්න යනකොට තේරෙනවා දැන් මේකට ආව සිතුවිල්ල මේකක් මේකක් කියන එක හරියටම දැනෙන්න ගන්නවා. අපි අපි යන්නේ වැරදි පාරේ දැන් පාර යන්නට ඕනේ. එතකොට ඒ ටික ඔක්කොම අපිට වැටහෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවෙන් තමයි මේ විදිහට ඒ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ ඊළඟ පුද්ගලික ලක්ෂණ. පුද්ගලික ලක්ෂණ කියලා කිව්වේ දැන් මේ මේ රාගයයි මේ ද්වේෂයයි රාගය වගේ නෙමෙයි ද්වේෂය. ශ්‍රද්ධාව වගේ නෙමෙයි ප්‍රඥාව. ප්‍රඥාව වගේ නෙමෙයි කරුණාව. මේ කීක ධර්ම වෙනස්. ඒවා තියෙන වෙනස්කම් හරියට හරියටම තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් අර වේදනාව පස්සනා පුහුණු කරනකොට මම කිව්වේ ඒ වේදනාව අයින් කරන්න ඕන කියලා හිතන අදහස නෙමෙයි සිහිය කියලා කියන්නේ. ඒක නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. නමුත් අපිට ඒ වෙලාවට වැටහෙන්න පුළුවන් අර වේදනාව අයින් කරගන්න තියෙන ඕනකම ප්‍රඥාව වගේ වැටහෙන්න පුළුවන්. නමුත් එතන තියෙන සියුම් ද්වේෂය. එතන මේ මේ ධර්මතාවයේ සියුම් වෙනස්කම් හරියට අහු වෙන්නේ ප්‍රඥාවට. එහෙම නැත්නම් අපි පටලවා ගන්නවා. මම සමාධිය වඩන්න උත්සාහ කළා. මම වේදනානුපස්සනාව වැඩුවා කියලා මම හිතාගන්නවා. වේදනානුපස්සනාව වැඩුවා කියලා හිතාගත්තට අවසානයේ මුළු පැයම කරලා තියෙන්නේ වේදනාවත් එක්ක පොරබදන එක විතරයි. ඒතකොට ප්‍රඥාවෙන් තමයි මේ කරන්නේ මේක. ඊළඟට අපේක්ෂාව කියන එක මොකක්ද උත්සාහය? සමාධිය අපේක්ෂා කිරීම කියන එක තෘෂ්ණා. සමාධිය සඳහා අවශ්‍ය ගුණාංග අවදි කරගෙන ඒ සඳහා වීර්ය කරනවා කියන එක අවශ්‍යයි. එතන දැන් මම මේ වීර්ය කරන එකද කරන්නේ තෘෂ්ණාවෙන් දඟලන එකද කරන්නේ මේ මේ දෙක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා අන්නේ විදිහට සංස්කාරයන්ගේ පුද්ගලික ලක්ෂණ මේ මේ මේ මේ මතුවෙන ධර්මතාවයේ මොකක්ද තියෙන ලක්ෂණ නම් හරියට තේරුම් ගන්නවා තේරුම් ගත්තහම මේක අකුසල ධර්මයක්ද මේක කුසල ධර්මයක්ද හරියට Tamanට වැටහෙන්නට ගන්න අන්න ඒ විදිහෙන් වටහා ගන්නවා ඒක ඒ ප්‍රඥාව නිසා ඊළඟට හේතුඵල ධර්ම. සංස්කාරවල පොදු ලක්ෂණ, පුද්ගලික ලක්ෂණ සහ හේතුඵල සම්බන්ධය. හේතුඵල සම්බන්ධතාවය කියන්නේ මේ හේතුවෙන් මෙහෙම වෙනවා. වේදනාව ගැන මෙහෙම හිතන්න ගියම් මේ මේ විදිහේ ප්‍රතිඵලයක්. මේ අරමුණ ගැන මේ දැකපු දේ ගැන මෙහෙම මෙහෙම හිතාගෙන යනකොට රාගය වෙනවා. මෙහෙම මෙහෙම හිතාගෙන යනකොට ද්වේෂය වෙනවා. ඔන්න මේ විදිහේ හිතාගෙන යනකොට නම් මනස සංහිඳෙනවා. මෙන්න මේ විදිහෙන් මනස මෙහෙවනකොට ඒකාග්‍රතාවය ඇති වෙනවා. මෙහෙම මනස මෙහෙවනකොට වික්ෂිප්ත වෙනවා. අන්න අපි හඳුනා ගන්නවා මේ හේතුවෙන් මේ ඵලය. එහෙම තේරුම් ගත්තාම තමයි සමාධිය, වික්ෂිප්ත බව මේවා ඇති වෙන රටාව අපට දැනෙන්නට ලබන්නේ. ප්‍රඥාවෙන් තමයි ඒක තේරුම් ගන්නේ. ඒතර ඒවා දන්නා කරුණු නැවත නැවත හිත හිතා ඉන්න එක නෙවෙයි. හරියට මේ මොහොතේ මේ පියවරෙන් පියවරට යන හැටි සිහියෙන් ඉඳලා බලා ගන්නවා අපි. මඟ සලකුණු මෙන්න මෙහෙමයි ගියේ. මෙතනට ආවේ මෙන්න මේ මඟ සලකුණු ලබු කරගෙන. එතකොට ඊළඟ දවසට යන්න කිව්වොත් හරියට මේ මාර්ග සලකුණු ඔස්සේනවා. දැන් ගොඩක් දෙනෙකුට කියන්නේ සාමුදුන එක දවසක් නම් හිත සමාධි වුණා ඊට පස්සේ නෑනේ. ඊට පස්සේ ඉතින් භාවනා කරන ගානේ අදත් ආවොත් නම් හොඳයි කියලා හිතන්න එන්නේ නෑ. අවසානයේ අපේක්ෂාව තෘෂ්ණාව වැඩිලා තියෙනවා. සමාධිය වැඩිලා නෑ. ඇයි එහෙම වෙන්නේ? අර සමාධිය ඇති වෙච්ච දවසේ ඒ හේතු තම සංගතගෙන නැහැ. මගතල කුළු සංගතගෙන නැහැ. අරක භුක්ති විඳ තෘෂ්ණාවේ. ඒ ඉතින් බොහොම සැහැල්ලුව කවදාවත් ලැබිච්ච නැති ආස්වාදයක් ඒක විඳිනවා අන්තිමට හිටි හැටි මරත වික්ෂිප්ත වෙන එක අපෝසුලා ඊළඟ දවසේ තත් කියන්නේ කොහොමද කියලා තමයි දන්නේ නැහැ. ආ ඉතින් කවදා හරි අහම්බෙන් ලැබුණොත් තමයි. ලැබෙනකම් බලා ඉන්නවා. හැමදාම තෘෂ්ණාවෙන් තමයි වාඩි වෙන්නේ. අදත් ලැබුණොත් තමයි. ඒතකොට තියෙන ටිකක් නැතුව ඒතර ප්‍රඥාව තියෙන්නට ඕන මේ හේතුඵල සම්බන්ධතාවයෙන් නිවැරදිව තේරුම් අරගෙන එතනට මනස අරගෙන යන්නේ කොහොමද කියලා පුහුණු කරනවා. ඔන්න ඔය විදිහට සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ පොදු ලක්ෂණ කියවම අනිත්‍ය දුක්ඛනාත්ම විතරක් නෙමෙයි අර කියපු එක වගේ ලක්ෂණ මම ඉදත් කියවනේ රාගයේ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන් මෛත්‍රිය රාගයේ රාගය දෙක පටලවා ගන්න පුළුවන් මෛත්‍රිය වගේ හැඟෙන්න පුළුවන් රාගය අනුකම්පාව වගේ හැගෙන්න පුළුවන් රාගය. කරුණාව වගේ හැගෙන්නට පුළුවන් ද්වේෂය. ඔව් කාමයේ නැති කරන්න උත්සාහ කරනකොට ද්වේෂය සිවනල්ල වගේ එනවා කියන එකේ තේරුම තමයි අර අර අර පටලවිල්ල. දැන් කාමයේ නැති කරන්න අපි ඒකත් එක්ක වර්ගයක් හදාගන්න. දැන් මේ මේ කාමය තමයි මට බාධකේ. මේක තමයි මගේ මනස අවුල් කරන්නේ. මේකෙන් තමයි මගේ මනස කෙලසන්නේ. අපෝයි රාගය. මේ රාගයෙන් තමයි අපි සසර යන්නේ. කියලා අපි ඒකට බය වෙනවා. බය වුණාට පස්සේ භීතිය කියන්නේ මොකද්ද? ද්වේෂය. භීතිය කියන්නේ, ද්වේෂය කියන්නේ, පටිඝය කියන්නේ, වෛරය කියන්නේ, තරහව කියන්නේ, කෝපය කියලා කියන්නේ, අප්‍රියාව කියන්නේ, පා වීම කියන්නේ, පිළිකුල කියන්නේ, ප්‍රතික්ෂේප කිරීම කියන්නේ බියපත් වීම කියන්නේ හැඬීම කියන්නේ මේ ඔක්කොම ද්වේෂය. කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප එතකොට ඒ අරමුණ ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නැහැ. ඒක හඳුනා ගන්නයි. සරාගංවා චිත්තං සරාගං චිත්තං තිපදනාතේ. ඒක රාගය නම් ඒකත් එක්ක ගැටිලා හරියන්නේ මේ සරාගී සිතයි. ඒක කොහෙන්ද ආවේ? කොහොමද ආවේ? ඒ ටිකයි සාර්ථක. එතකොට ඔය විදිහට ප්‍රඥාවෙන් දැන් සිහියෙන් කාරණයට අවධානය යොමු කරනවා ප්‍රඥාවෙන් කාරණේ වටහා ගන්න. වටහාගෙන ඊළඟට අපිට තව යමක් තියෙන්න ඕනේ. කලයුත්ත කරන්නට ඒ තමයි වීර්යය. මේක සුදුසු දෙයි කියලා තේරුම් ගත්තන් පස්සේ ඒක මනසින් ඇදලා වීසි කරන්නට අපට ලොකු මානසික ශක්තියක් තියෙනවා. ඇදලා වීසි කරනවා කිව්වට ලේසි නෑ. මොකද අපට ඇදලා වීසි කරන්න තියෙන්නේ අපි කැමතිම જાති. කැමති જાති වීසි කරන්න තියෙන්නේ. ඒක ලේසි නෑ කරන්නේ. අකමැති දේවල් නම් ඉතින් අපිට විදි කරන්න පුළුවන්. ඒදා මුළු ජීවිත කාලෙම වැඩි හරියක් අපි වීර කරනවා කියලා කියන්නේ කරන්නේ මොකද්ද? කැමති දේවල් ලබා ගන්න අකමැති දේවල් දුරු කරන්න දඟලන එක. ඒක සම්මා වායාමය නම් නෙමෙයි. වීරය කුසල් සිතෙත් දෙනවා අකුසල් සිතෙත් දෙනවා. ඒක ප්‍රකීර්ණක චෛසිකයක් හැටියට අභිධර්මයේ කියනවා. ඒතකොට ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ කුසල් සිතෙත් එදෙනවා අකුසල් සිතෙත් එදෙනවා. කුසලයත් එක්ක එදෙනකොට කුසලයට වැඩ කරනවා අකුසලයත් එක්ක එදෙනකොට අකුසලයට වැඩ කරනවා. අර සමහර අය ඉන්නේ මේ පක්ෂයට ගියාම මේ පක්ෂයට වැඩ කරනවා මේ පක්ෂයට ගියාම මේ පක්ෂයට වැඩ කරනවා. ඉතින් ඒක එක්තරා නම්ශීලී සමුදායක්. එක එකකම එල්ලලා ඉන්නා තින්නනේ සමහර. ඒගොල්ලෝ ඒකමයි. සමහර එහෙම නෑ ඒ පැත්තට ගියන් පස්සේ ඒ පැත්තට මේ පැත්තට ගියන් පස්සේ ඒකේ කෙනාගේ ස්වභාවය. ඉතින් ඒක අපිට හොඳයි හොඳ නරකයි කියන්න බෑ. ඒ පුද්ගලයන් තුළ තියෙන ගුණාංග. ඒ වගේ තමයි මේ වීර්ය කියන චෛතසික ඒ පැත්තට එකතු වුනහම ඒ පැත්තට සම්පූර්ණයෙන් උදව් කරනවා ඒ වැඩේ කරගන්න. මේ පැත්තට එකතු වුණාම මේ පැත්තට උදව් කරනවා ඒ ටික කරගන්න. එතකොට අකුසලයට එක්කලා යෙදිච්ච ගම සම්පූර්ණයෙන් අකුසලයට පක්ෂපාතීව ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ කුසලය වඩනකොට කුසලයට පක්ෂපාත විදිහටයි වීර්යය අවදි කරන්න ඕනේ. එක්තරා කාලයක් මට හිතුණා මට ගොඩාක් වීර්යය තියෙනවා නේද මට හිතු ඕනම දෙයක් කරන්න පුළුවන් නේද නමුත් කාලයක් ගිහිල්ලා වීර්යය කියන්නේ මොකක්ද කියලා වැටහුණු දවසේ මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා මෙච්චර කාලයක් වීර්යය කියලා මොනවද වඩලා තියෙන්නේ ඇයි මුළු ජීවිත කාලෙම අපි වැඩි හරියක් කරන්නේ මම කැමති දේ සම්පාදනය කරන්න වීර්ය කිරීමක් අකමැති දේ බැහැර කරන්න වීර්ය ඒ දෙකම සම්මා වායාමයේ නෙමෙයි. ඇයි සම්මා වායාමයේ නොවේ කියන්නේ? ඇලීම් ගැටීම් කියන මේ අකුසල ධර්මයන්ට වහල් වෙලා ජීවිත කරලා. එහෙනම් ඒක අකුසල වීම. එහෙනම් මොකද්ද කුසල වීම කියන්නේ? කුසල වීම කියන්නේ මම කැමති වුණත් අකමැති වුණත් මෙන්න මේ ඵලය සඳහා මම අවශ්‍යයි. මේ හේතුව ජනිත කරන්න අවශ්‍යයි. මම කැමති වුණත් අකමැති වුණත් මට ඒ අවශ්‍යතාවය සලකාගෙන කරන්නට පුළුවන් ඒකයි සම්මා වායාම. අකමැති වුණත් කරන්න ඕනේ. ඒ ඵලය ඇති කරගන්න මේක අවශ්‍යයි. කැමති වුණත් විසි කරන්නට ඕනේ. මේ ඵලය ජනිත කරගන්න මේක බැහැ. අන්‍ය වැටහීමෙන් යුක්තව කැමැත්ත අකමැත්ත කියන මේ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය හඳුනාගෙන අදාළ ඵලය හඳුනාගෙන ඒ ඵලයට මෙන්න මේ හේතුව ගොනු කළ යුතුයි කියන අවබෝධයෙන් වීද කරන්න පුළුවන් නම් ඒකට කියනවා සම්මා වායාම. එහෙම නැත්නම් මුලින් කියපු හැටියට වීද කරන්න ගියොත් අපිට කවදාවත් කෙලස් ලබන්න බෑ. ඒ කෙලස් කියන්නේම වැඩි හරියක් අපි කැමති ඒවා. අපිට කැමති ඒවා අයින් කරන්න අපි කැමති නෑ. ඒ නිසා තමයි අපි කෙලස් ගොඩේම ජීවත් වෙන්නේ. හැබැයිවට වීර තියෙනකොට තමයි කැමැතිද අකමැතිද කියන ભેදයක් නැතුව මෙය මේ පරමාර්ථයට බාධකයක් ඒ නිසා ඒ බහැර කරනවා. හැබැයි බහැර කරනවා කියන එකත් එක තවබදලයක නෙමේ ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මොකද්ද කළ යුත්තේ කියලා. ඒ නිසා මේ කරුණ තුන සිහිය ප්‍රඥාව වීර්ය කියන මේ ආම්පන්න තුන අත්‍යවශ්‍යයි භාවනා කරන කෙනෙකුට ඔය ගැන නැවත නැවත කල්පනා කරලා සිතලා සොයලා බලලා සාකච්ඡා කරලා මේ කරුණු තුන ගැන වැඩි වශයෙන් තුමුල් අවබෝධයක් අපි ඇති කරගන්න ඇති කරගෙන මොකක්ද අපිට කරන්න තියෙන්නේ භාවනාව කියලා මොකක්ද කරන්න තියෙන්නේ අකුසල ධර්ම හඳුනාගෙන දුරු කිරීම කුසල ධර්ම හඳුනාගෙන සුදුසු තැන සුදුසු පමණට පුහුණු කිරීම. ඔය වැඩ දෙක කරනවා නම් ඔය මුලින් කියපු කරුණු තුනෙන් අපේ මනස යුක්ත වෙනවා නම් ඒ කියන්නේ සතිය, වීර්ය, ප්‍රඥාව කියන කරුණු තුනෙන් යුක්තව අකුසල ධර්ම හඳුනාගෙන දුරු කරන්නත් කුසල ධර්ම හඳුනාගෙන වඩවන්නටත් අපි යම් මොහොතක ක්‍රියාත්මක වෙනවා නම් ඒ තනත්තා භාවනා කරනවා කියලා කියන්නට පුළුවන්. ඒ වාහනේ ලවන ගමන් කළා හිටගෙන හිටගෙන කළා ඉඳගෙන කළා කොයි විදිහෙන් කළා මේ කටයුත්ත සිද්ධ වෙනවා ඔය කියන ගුණාංග වලින් මනස ක්‍රියාත්මක වෙනවනම් ඒ කාර්යයට කියනවා කුසල භාවනාව. අදට ওই ටික ප්‍රමාණවත්. දැන් ඔය මම මෙතෙක් වෙලා පැහැදිලි කළේ භාවනා කරන්න ප්‍රවේශ වෙද්දී අපිට මෙන්න මේ කරුණු දැනගෙන තිබී යුතුයි. මූල ආරම්භය ඇති කරගන්නට මොකක්ද භාවනාව කියන්නේ කියලා වැටහීම ඇති කරගන්න යුතුයි ඒ නිසා. ওই ටික හොඳට නැවත නැවත කල්පනා කරලා හිතලා බලලා සාකච්ඡා කරලා තව ඔය තුලින් මතුවෙන ප්‍රශ්න මොනවා හරි gederදී මතුනොත් ඒවා සටහන් කරගන්න මේක මට පැහැදිලි වුණේ මේක කොහොමද කියලා හිතුණොත් ඒවා සටහන් කරගන්න ඊළඟ දවසේ අපි ඒවත් සාකච්ඡා කරලා කායානුපස්සන සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟ දවසේ කතා බහ කරනවා එතකොට වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ හතරට අපිට දින හතරක් තියෙනවා. ඒ දින හතරදී අපිට පැය එකමාරක් දෙකක් පමණ කාලය ඒ සඳහා වැය කරන්න අපි උත්සාහ කරමු. මේ ගැන පුළුවන් තරම් හිතන්න කල්පනා කරන්න ඒ කල්පනා කරන කරන ප්‍රමාණයට තමයි ගැටලු මතුවෙන්නේ. ඒ ගැටලු මතුවෙන මතුවෙන තරමට අපිට निराකරණය කරන්න ඉදිරියට යන්න පුළුවන්. අද ටිකක් කාල වෙලා ගත වෙච්ච නිසා මෙතනදී භාවනා කරන්න අපට අවස්ථාවක් හදා ගන්න අමාරුයි. ඊළඟ දවසේ ඉඳලා අපි සුළු වෙලාවක් හරි භාවනා කරන්න මෙහිදී අවස්ථාවක් යොදා ගමු. අදට ওই ටික ප්‍රමාණවත් තව මොනවා හරි මේ කතා කරපු දේවල් වලින් හරි අපතර දේවල් හරි ප්‍රශ්න තියෙනවා නම් විනාඩි 5ක් 10ක් අපි සඳහා ලින්ක් කරමු. මොකක්ද? කියවා අර සම්මාන වීර්යයන් ශ්‍රද්ධාවයි කොයි තුනට වැඩිය සතිය තමයි ඇත්තටම මූලිකත්වයේ අරගෙන අර අනිත් කාරණා තියෙන්න ඕනේ නමුත් සතිය ඔව් අපිට මූලස්ථානයේ දුන්නේ නැත්තම් එකකින් එකකින්වත් වැඩක් නැහැ කියන එකේ තේරුම සතිය නැත්නම් එකක්වත් වඩවන්න බෑ. ඒකයි මම කිව්වේ මේ බේස් එක තමයි සතිය. එතකොට ඒ අනිත් සියලු කුසල ධර්මයන් වඩන්න ඕනෑම කුසල භාවනාවකට සිහිය ප්‍රධානයි. සතිපට්ඨානයෙන් තොරව කිසිම කුසල භාවනාවක් කරන්න බෑ. එතකොට ඒ කියන්නේ සද්ධාවත් ප්‍රඥාවත් වීර්යවත් වඩවන්න බෑ සිහිය නැත්තම්. ඒකට වැඩෙන්නේ සිහිය මතයි. ඒ නිසායි සිහිය අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. මේක එකම මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ අවධාරණය කරන්නේ ඒ නිසා. සිහියෙන් තොරව කොමත්වත් කරන්න බෑ. ඒ නිසා මේ භාවනාවේදී අපිට ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕනේ සිහිය කියන්නේ මොකක්ද? ඉතින් ඒක දැනගන්නත් කාලයක් ගත වෙනවා. මේක කිව්වොත් සමහරට බය වෙන්නත් පුළුවන් මේ. භාවනාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න විතරක් මට අවුරුදු 13ක් විතර ගත වුණා. මොකක්ද භාවනාව කියන්නේ කියලා හරියට තේරුම් ගන්න. හැබැයි එතෙක් මම භාවනා කළා. ඒ කරලා කරලම තමයි ඉගෙන ගන්න. කරලා කරලම තමයි ඉගෙන ගන්න. කරන්න කරන්න ප්‍රශ්න මතුවෙනවා. කරන්න කරන්න ප්‍රශ්න මතුවෙනවා. ඒ එනේන ප්‍රශ්න ඒ පිළිබඳව දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න හැමෝම එක්ක නෙමෙයි. අරයගෙන් මෙයාගෙන් හිතවත්කමට අහන්න යන්න එපා භාවනාව පිළිබඳව කරන පැටලිලාම විනාශ වෙනවා. ඒ නිසා ඒ සමත භාවනාව ගැන නම් ඒ සමත භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක්ගෙන් අහන්න. විදර්ශනා භාවනාව නම් විදර්ශනා භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක්ගෙන් අහන්න. එතකොට හිතවත්කමට මිත්‍රකමට මේවා අහන්න කතා කරන්න යන්න එපා. මොකද ඒවා අවිශ්වය කරුණු නිසා ගොඩක් පටලැවෙනවා. ඊළඟට පොත්පත්වල තියෙන જાති කියවට කමක් නැහැ. හැබැයි බදහත්යේ තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරනවා. මම එදා මුල්ම දේශනාව හැටියට සම්මාදිට්ඨිය ගැන මම කිව්වේ ඒකයි. ඒව ප්‍රතික්ෂේප කරන්න එපා. අහවල් පොත් කියවන්න එපා කියලා අපි අයින් කරන්න ඕනේ නැහැ. අහවල් දේශන අහන්න එපා කියලා අයින් කරන්න ඕනේ නැහැ. මොකද පොඩි දරුවෝ නෙමෙයිනේ. ඒකට ඒ මොන දෙයක් අහන්න. හැබැයි වැළඳ ගන්නට එපා ප්‍රතික්ෂේප කරන්න එපා අහගෙන දරාගෙන විමසලා බලන්න ඒවා තියෙන ස්වභාවය විමසලා බලලා තමන්ට අවශ්‍ය දේ ගන්න. අරගෙන පුහුණු කරලා තව ගැටලු තියෙන සාකච්ඡා කරන්න. එහෙම ආයත ගමනක් මේ. සානාස නම් සතිය චෛතසිකාතර මේ එතරම් ප්‍රබල චෛතසිකයක් නෙමෙයි. ප්‍රබල චෛතසිකයක් නොවන නිසා තමයි මේ වැඩේ මෙච්චරම අමාරු. මොකද සතිය මම කියන්නේ ඒකට යෝනිසෝමනසිකාරය දෙන්නවා. අනුබල දෙන්න. අනුබල දෙන්න. ඒකයි මම කියේ ප්‍රඥාව තියෙන ප්‍රමාණයට තමයි සිහිය වැඩෙන්නේ. සිහිය වැඩෙන්නේ නැහැ ප්‍රඥාවෙන් තොරව. ප්‍රඥාව කියන එක හැම කුසල ධර්මයකම මිනුම් ගන්න. කියන්නේ ප්‍රඥාවෙන් තමයි වීර්ය નિවරදිද නැද්ද කියන එක තීරණය සිහිය નિවරදිද නැද්ද කියන එක තීරණය. සද්ධාව નિවරදිද නැද්ද කියන එක තීරණය. හැම කුසලයකම ප්‍රමාණාත්මක බව තීරණය කරන්නේ. ඒකේ ක්වොලිටිය තීරණය කරන්නේ ප්‍රඥාව තුළින්. ප්‍රඥාවෙන් තොරනම් අනිත් එකම කුසල ධර්මයක්වත් උසස් මට්ටමේ තියෙනවා කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. එහෙනම් අද අපි වැඩසටහන මෙතනින් නිමා කරමු. ඊළඟ දවසේ අපි ආරම්භ කරමු අර විදිහට ටික වෙලාවක් භාවනා කරලා ඊට පස්සේ අවශ්‍ය කරුණු සාකච්ඡා කරලා දින හතරක් තියෙනවා. ඒතර ඊට අමතරව කාට හරි අර වගේ වෙලාව අරගන්න ඕන නම් අමතර දිනවලට අපි මෙහි පන්සලේ ඉන්න දවස්වලට හාමුදුරුවොත් එක්ක කතා කරලා දින වෙන් කරගන්න පුළුවන්. කතා බහ කරන්න. මොකද විවේකයේ තියෙනවා අපට මම එදත් කිව්වේ එකයි පුළුවන් තරම් මේ ඉන්න දවස් ටිකේ අපට වෙහෙස කියලා එච්චර හිතන්න ඕන නැහැ. තමන්ට තියෙන ගැටලු අහගෙන සාකච්ඡා කරලා ප්‍රශ්න निराකරණය කරගෙන ගුණධර්ම වඩන්න අවශ්‍ය සහයෝගය ලබා ගන්න. ඉතින් අපි ඒ සඳහා නෙවෙයි දුර බැහැරලා නිසා ඒ ගැන ගැටලුවක් නැහැ. හැම දිනාටම එහෙමනම් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් සිහිය ප්‍රඥා වීරිය අවදි කරගෙන මේ ගෝර භයංකර වූ සසර ගමනින් එතර වෙන්නට සුදුසු ආකාරයෙන් කුසල භාවනාව සම්පාදනය කරන්ට ශක්තිය පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සිදු කරගත් සියලු කුසල් අපි හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ලෝසසුන් රත්නා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මේ පරිලෝකීය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ඥාතීන්ටත් සියලු සත්ත්වයන්ටත් උතුම් වූ නිවන අවබෝධයේ පිණිසම මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං आकाशट्ठा च भूमट्टा का पुण्यं कनन्मोदित्वा चिरं